<clears throat> මේ දේශනාවත් එක්කලා මේ ධර්ම සාකච්ඡාවත් එක්කලා මේ දානය කියන එකේ තව කතා කරනවා නම් ඉතින් ගොඩාක් කතා ගොඩාක් පැති ගොඩාක් අර එක එක අවස්ථාවල් සුවිශේෂී අවස්ථාවල් කතා කරන්න තියෙනවා. එහෙම කතා කරොත් ඒකේ ඉවරයක් වෙන්නේ නැති කතාවක් බවට පත් වෙනවා. ලොකු විශයක්. දානි කියන එක අපි සරලව හිතුවට බුද්ධ ශාසනයක දානි කියන කාරණාව ලොකු ගැඹුරු පළල් විෂයක්. ඉතින් ඒ හින්දා මේ අපි ඒකේ අර ප්‍රමාණවත් පරිදි කතා කරා. ඇතර මුලිනුත් ඔය අපි දානි කියන කාරණාව කතා නොකරන්නම් කියලා මං හිතන් හිටියේ. අපි කලෞක්‍ය සමාධිත්‍රාත් මේක දැම්මේ නෑ දානි කියන කාරණාව නිතර ඇහෙනවනේ ස්වාමීන් වහන්සේලා ගොඩක් දේශනා කරනවනේ කියලා ඒ වුණාට අඩුපාඩු අපි දැක්කා. ඒ දේශනාවල මේ මේ පැති කියවෙන්නේ නැහැ කියන කාරණාව අපි කලිනුත් දැක්කා. අවසානයේදී කෙසේ වේවා ඒ අර අපේ කරපු ඉල්ලීමකට අනුව දාන කියන කාරණාව ඉස්සර විදියට කතා කරන්න කියලා කල්පනා කරා. එතකොට දැන් අපි ගිය සතියේ කතා කරපු දේශනාව කල්පනා කරොත් එහෙම දැන් පින් රැස් කරන්න පුළුවන් ආකාර කියන ටික කොටස් 10කට බෙදලා තියෙනවා දස පුණ්‍ය ක්‍රියා කියලා. එතකොට මේ ඒ කියන්නේ දැන් මයි අපි ලෞකික කුසල්සිත මොකද්ද? කාමාවචර කුසල්සිත ගැන මේ විශේෂයෙන් කතා කරන්නේ. මෙතනදී රූපාවචර රූපාවචර මානසික මට්ටම් නෙමෙයි. එතකොට මෛත්‍රී උපේක්ෂාවෙන් යුතු හිත. ඒ මෛත්‍රී උපේක්ෂාවෙන් යුතු හිත හිතෙන් කරන්න පුළුවන් කටයුතු ආකාර 10කට බෙදීමක් තමයි මේ දස පුණ්‍ය ක්‍රියාවල තියෙන්නේ. හැම තැනකම යට ඒකේ දස පුණ්‍ය ක්‍රියා කියලා අපි නොඑක් නොඑක ආකාර ටික දැක්කට අන්තිමේදී යටින් තියෙන්නේ අර මෛත්‍රී උපේක්ෂාවෙන් තියෙන හිත. යට ක්‍රියාත්මක වෙන්නේ ඒ හිත. එතකොට ඒක තමයි දානි කියලා කියන්නේ. එතකොට ඒක එක අවස්ථාවක්. එතකොට ඒ හරියට කරනවා නම් මෛත්‍රී උපේක්ෂාව යුතු කුසල් සිතේ ප්‍රීතිය සැපේ උපදිනවා මොකක් හරි විදියකින් ඒක හොඳට ඒ හිත බලවත් වෙනකොට ප්‍රීතිය සැපේ උපදිනවා. ඒතකොට දානයෙන් ප්‍රීතිය සැපේ උපදිනවා කියලා අපි කතා කරේ ඒ කාරණාව. සිහියත් එක්කලා ප්‍රීතිය සැපේ උපදිනවා සැහැල්ලුවත් එක්ක. ඊට පස්සේ සීලය කියන්නේ තව කාරණාවක්. සීලය කියන කාරණාව කියන එකත් ඒ කියන්නේ ඒක තනිකරම මේ මෛත්‍රී උපේක්ෂා මානසිකත්වයෙන් යුතු ජීවිතය ගත කිරීම. කියලා කියන්න පුළුවන්. නැත්නම් පරාර්ථකාමී මානසිකත්වයෙන් යුතු ජීවිතය ගත කිරීම කියන්න පුළුවන්. නැත්නම් සතර බ්‍රහ්ම විහරණවල යුතු ජීවිතය ගත කිරීම කියලා කියන්න පුළුවන්. සිල් පද ටික පද ටිකක් රැකගෙන ජීවිතය ගත කිරීම නම් නෙමෙයි. ඒක එහෙම ගත්තොත් වැරදි. එහෙම වුණොත් එහෙම මේ බුද්ධ ශාසනයේ මුල අවුරුදු 20 හිටපු කවුරුත් සිල් රැකලා නැහැ. සිල් පද ඇත්තෙත් නැහැ. මුල අවුරුදු 20 නේද මේ බුද්ධ ශාසනේ. සිල් පද ටික පැනෙව්වේ පස්සේ අර කට්ටිය මේකේ යන සීමාවේ කෙලවරක් නැති හින්දා සෝ ඒ කියන්නේ පෘථග්ජන කෙනා සීලය කියන එක කඩාගෙන යන සීමාව නිරය දක්වාම යන්න හේතු ප්‍රකටව පෙවුන හින්දා ලොකු ප්‍රශ්න ගැටලු ඇති වෙන හින්දා අර ගහපු වැටක් තමයි සීලය කියලා කියන්නේ. සිල්පද කියලා කියන්නේ. සිල්පද. නැත්තම් මෛත්‍රී උපේක්ෂාව යුතු ජීවිත පැවැත්මමයි සීල කියලා කියන්නේ. ඊට පස්සේ භාවනාව කියලා කියන්නේ ඒ මෛත්‍රී උපේක්ෂාවෙන් යුතු මානසිකත්වයේ වැඩිම එක අරමුණක තියාගෙන එක අරමුණක හරි අරමුණු සරලව කීපයක හරි අඩු අරමුණු ප්‍රමාණයක තියාගෙන එකඟතාවයේ බලවත් වෙන විදිහට වැඩිම තමයි භාවනාව කියලා කියන්නේ මම මෙතන කතා කරන්නේ මේ සමත භාවනාව විදර්ශනාව භාවනාව කියලා කියන්නේ ඒ මෛත්‍රී උපේක්ෂායතු මානසිකත්වයෙන් ප්‍රඥාව කියන කාරණාව අවදි වෙන විදිහට කටයුතු කිරීම අපි සාමාන්‍ය විදර්ශනාව කියලා කියන්නේ. නොයෙක් කාරණාව ගැන කල්පනා කරනවා කියලා කියන්නේත් එහෙම දෙයක්. ඒක දැන් ලෝකෝත්තර සම්බන්ධිට යන අවිද්‍යාව ප්‍රහාණය විදිහට වෙනකොට යනකොට ඒක වෙනම අවස්ථාවක්. ඒක පින් රැස් වෙන්නේ එතනදී. පින පව දෙකම ප්‍රහීන කරගෙන යනවා එතනදී. අවිද්‍යාව මත තමයි පින පව පුඤ්ඤ පුඤ්ඤාපි සංකාරය අපුඤ්ඤාපි සංකාරය කියන පිනට අනුව කරන සකස් කිරීමයි පවට අනුව කරන සකස් කිරීමයි දෙකම අවිද්‍යාව සහගත සංස්කරණයක්. එතකොට අවිද්‍යාව ප්‍රහීන වෙනකොට සංස්කරණ දෙකම මේ ෂය වෙලා යන එකක් වෙන්නේ. ඒ හින්දා මේ මෙහා විදර්ශනාවේදී දහම් කාරණාවක් වටහා ගන්න උත්සාහ කරනවා මොකක් හරි කාරණාවක් කල්පනා කරනවා කියලා ගත්තොත් ඒකත් පිනට අනුව කරන සංස්කරණයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේකේ අර ඊළඟට වැදගත් කාරණාවක් තියෙනවා මේ දස පුණ්‍ය ක්‍රියාවල මේ සේවා කටයුතු කිරීම. සේවා කටයුතු කරනවා කියන එක ඇත්තටම හරිය වැදගත් කාරණාවක්. දැන් සේ නැත්තම් අපිත් අහලා තියෙනවා දැන් දොස්තර කෙනෙක් දොස්තර කෙනෙක් හරි හෙදියක් කියලා කියන්නේ ඇත්තටම ගොඩක් පින් රැස් කරගන්න පුළුවන් රැකියාවක්. ඕනෑම රැකියාවක් කියලා කියන්නේ ගොඩක් වින්ඩස් කරගන්න පුළුවන් රැකියාවක් ඇත්තටම කිව්වොත් ඕනෑම රැකියාවක් සේවය කියන එක දස පුණ්‍ය ක්‍රියාවලට බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. ඒතර සේවය කියන එක වින්ඩස් කරගන්න පුළුවන් සේවය කළ පමණින් පින් රැස් වෙනවා කිව්වොත් වැරදියි. සේ දස පුණ්‍ය ක්‍රියාවල අදාළ කාරණා මම කරමේ කරා කියලා එපමණකින් පින් රැස් වෙනවා කියොත් වැරදි අර කුසල් සිත ඉස්මතු වෙන විදිහට මෛත්‍රී උපේක්ෂා යුතු සිහියෙන් යුතු ඒ කුසල් සිත උපදින විදිහට පවතින විදිහට කටයුතු කිරීම මත තමයි පින් රැස්වීම කියන කාරණා වෙන්නේ. ඒක පැහැදිලි නේද? හැමෝටම. එතකොට සේවය කියන එකත් එහෙම තමයි. යා මොනවද කරන්නේ කියලා අදාළ නැහැ. ඒ කරන කාරණාව යා මෛත්‍රී උපේක්ෂා යුතු මානසිකත්වයෙන් යුතු හිතක් පවත්නවා නම් ඒ කටයුතු කරනකොට පිරිසක් අතර වේවා පිරිස නැති තැනදී වේවා එයාගේ ජීවිතේට පින් දැස් වෙනවා. පින් දැස් වෙනවා. ඕක තේරුම් ගත්තට පස්සේ අතර කෙනෙක් බොහොම සැහැල්ලුවෙන් සැපෙන් ගත කරන්න පුළුවන්. ජීවිතේ හැමදාම පින් දැස් වෙනවා. බලන්නකොට. ආන් එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ ඒ සේවය ගැන මොනවද කාටද අහන්න තියනවද? ඒ කාරණාව ගැන මොනවද කියන්න තියනවද? නෑනේ. ඊට පස්සේ මේක වැදගත් කාරණාවක් අපි ඊළඟට දකිනවා මේ අපචායන කියලා මේ ගෞරව කිරීම ගැන කතා කරනවා. ගෞරව කිරීම කියලා පින්නසන කාරණාව. ඊට පස්සේ මේ අද දැන් දානේ පිරිස ඒ දානේ ගෙනාවා. ඊට පස්සේ ඒ කට්ටියත් එක්ක කතා කරලා පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. මම ඒ අර කතා කරද්දි මම ඒ දැකපු කාරණාව තමයි දැන් අපි එයාට කිව්වේ දැන් අපි ගාව මේ දවස්වල අපේ ඥාති පුතෙක් ඉන්නවා මේ පාරවල වල වෙන පුතෙක් කියලා පොඩ්ඩක් පාඩම් කරනවා. ඊට පස්සේ එයා ගෙදර හරි දඩබ්බරයි කියන දේ අහන්නේ තාත්තා එක්ක තාත්තල එක්ක ගහගන්න ගිහිල්ලා අම්මලත් එක්ක මේ කියන්නේ මාරේ නහයට අහන්නේ ඒ වගේ තියෙන. ඒ කියන්නේ මොකොත්ම මේචල් කරන්න බෑ කියලා කිව්වේ. ඊට පස්සේ මෙහෙ ආවට පස්සේ මේ දැන් මාත් එක මාස මාස එකමාරක් විතර මාත් එක හිටියා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම බැනලත් නැහැ වචනයක්වත් කියලත් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ. බොහොම සහල්වෙන් සතුටින් එයා මාත් එක්ක ඉන්නවා. පැහැදිලිද? බොහොම සහල්වෙන් සතුටින් ඉන්නවා. මම මොන හරි කිව්වොත් කියන දේ එහෙම් පිටින්ම අහනවා. දැන් අර දැන් චරිත දෙකක්. ගෙදර ඉන්නකොට අර එහෙම කියලා මාත් හිතුවා මේ එහෙනම් මහා කන්ට්‍රෝල් කරන්න බැරි මහා නිකන් අර අපි කියන්නේ මොකද අණ්ඩපාල චරිතයක් වෙන්න ඇති කියලා. ඊට පස්සේ මෙහි ආවට පස්සේ බොහොම ගුණහපත් චරිතයක්. මාසික අමාර්ධයක් ඉදිත් අපිට තේරෙනවා නේ කියන්නේ ඒ අර හොඳට කියන දේ ඒ විදිහටම කරනවා. යහපත් කෙනෙක්. ඊට පස්සේ මේකේ එතකොට බලන්න දැන් ඕකේ මොකද්ද මේ ඇයි මේ වෙනස මොකද්ද තියෙන්නේ? එයාට මේ බුද්ධ ශාසනය ගැන සත්‍යයෙන් පැහැදිලි එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඕකේ තියෙන්නේ අර මේ මිනිස් ඒ කියන්නේ ගෙදර අයගේ මෛත්‍රී උපේක්ෂාවේ තියෙන ලොකු අඩුවක් අම්මා තාත්තගේ. ඒ කියන්නේ මේ ඇත්තටම කියනවා නම් ඒ ඒ ඒ දරුවට දැන් අපි හිතන්නේ හුඟක් අය කරන්නේ තමන්ගේ විශේෂයෙන්ම අපි ඉස්සරහ අතර ධර්මදේශනා කීපයක් ඔය දරුවෝ ගැන පවුල් ගැන එහෙම කතා කරන්න කියලා කල්පනා කරා සංජීවත් එක්ක මම ටිකක් කතා කරා මේ මාතෘකාව වැදගත්කම හින්දා ඒ එතකොට මම කියන්නේ දැන් කෙනෙක් ගෞරව කරනවා කියලා හිතනකොට හිතනවා මේ අපි වැඩිමල්ලායට ගෞරව කළ යුතුයි. දැන් බලන්න සමාජයේ තියෙන මත ටික බලන්න. වැඩිමල්ලායට ගෞරව කර යුතුයි. ඊට පස්සේ ගුරුවරුන්ට අපි ගෞරව කළ යුතුයි. ඊට පස්සේ පැවිදි වෙච්ච පූජ්‍ය පක්ෂයට අපි ගෞරව කළ යුතුයි. කියලා අපි ඔන්නෝම ටිකක් අපි දාගෙන ඉන්නව නේද? කවුරු හරි කියනවා අහලා තියෙනවද බාලයට ගෞරව කරන්න ඕනේ? එහෙනම් අහලා තියෙනවද කවුරුත්? බාධායට ගෞරව කරන්න ඕනේ. සාමාන්‍ය අසරණ මිනිස්සෙකුටත් ගෞරව කරන්න ඕනේ. එහෙම අහන්නේ අපි. එහෙම අහන්නේ හැබැයි ගෞරවය කියන එක බුදුරජාන් වහන්සේ පනවන්නේ ඒ විදිහට. දැන් මම මොකට කතාවක් කාරණාවක් ගත්තේ මහා කස්ස මහරතන් වහන්සේ බුද්ධ ශාසනය පැවිදි වෙන්න යනකොට ඒ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියනවා මහා කස්ස මහරතන් වහන්සේ කියන්නේ මේ මොකද්ද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් කීපයක්ම තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ උස පෙනුම එහෙමත් තිබිලා තියෙනවා. කටිය රැවටලා තියෙනවා. ඊට පස්සේ මහා බ්‍රාහ්මණ පවුලකින් මහා පින්බලේ මේ බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේන් පස්සේ අර අග්‍ර ශ්‍රාවක දෙනායින් පස්සේ අර තනිකරම සියල්ල හසුරුවෙව්වේ උන්වහන්සේ. ඒතර මහා පින්බල තියෙන මේ තුන්වෙනි ශ්‍රාවකයා මේ එයාගේ අර පින්බලයි බුද්ධිමය හැකියාවයි ඒවත් එක්ක මෙයා මාන්නයට යන්න යම් විරකඩක් තියෙන හින්දා බුදුරයන් වහන්සේ යාට කියනවා පැවිදි වෙනකොටම අවවාද තුනක් දෙනවා. ඒකේ එක අවවාදයක් තමයි කස්සප ඔබ මේ නවක මධ්‍යම වැඩිමහල් කියන සියලු භික්ෂූන්ට ගෞරව සම්පයුක්තව හැසිරිය යුතුයි කියනවා. ඒ වුණාට දැන් අද අපි අපි බුද්ධ ශාසනය අපි අදත් නවක භික්ෂූන්ට ගෞරව කරන්න ඕනි කියන කාරණාව කියන්නේ. ඒ කාරණාව අපි කියන්නේ. දැන් නවක භික්ෂුවට ගෞරව කරන්න අලුතේ භික්ෂුවට ගෞරව කරන්න ඕනි කියන කාරණාව කියන්නේ. ඊට පස්සේ ගෙදරක ළමයෙකුට ගෞරව කරන්න ඕනි කියන කාරණාව. එහෙම එකක් අපි නැහැ. ඒක අර කියන්නේ මොකද්ද? පාරි පාරිභාෂික શબ્දමාලාවේ එහෙම එහෙම ඒවා යෙදෙන්නෙම නැහැ නේ. එහෙම තත්ත්වයක තියෙනවා. ඉතින් ආන් ඒ වගේ මේ එහෙම නෙමෙයි අපිට දැන් වෙලා තියෙන ඔන්න ඔය විදිහේ යෝකින්ද ඒ කියන්නේ වැඩිමල් අයටයි ගුරුවරුන්ටයි දෙමව්පියන්ට වගේ අයට ගෞරව කරන්න ඕනේ කියලා අනිත් අය ගැන නැති වුනහම මිනිස්සු කරන්නේ මොකද අර උස්තෙන් දැක හැකිලෙන්නේ කියන එක කරනවා. එතන දැක්කාම එහෙමයි. ආ හොඳයි ටීචර්. හරි ටීචර් එහෙම තමා ගාලා මෙතන ඔළුව පාත් කරනවා. ප්‍රිෆෙක්ට්ලගේ බලන්න පුළුවන් ওই කාරණාව හොඳ විශේෂ නායකයන්ගේ තියෙනවා කාරණා අනිත් අයගේ තියෙනවා මම මේ සාමාන්‍ය උදාහරණයක් ගන්න. ඊට පස්සේ ළමයෙක්ව හම්බුනාම ඌව තලනවා. එයාට වඩා යට කෙනෙක්ව හම්බුනාම එයාට කිසිම ගෞරවයක් මොකුත් නැහැ. ඌ ඔක්කොම තරලා බැනලා එහෙම කරනවා. අතනදී ඇකිලෙනවා. ඒකට කියනවා උස්තෙන් දෙක ඇකිලෙන්නේ පිටෙන් දෙක පුප්පන්නේ කියලා. ඒකට ඇස් මහින්ද හිමි කිව්වේ නිවටුම් කියලා. නිවටුම් බව සිතමින්නේ කියලා. එතකොට ඒක නිවට ගතිය. ඒක ගෞරවය නෙමෙයි. එයාට ගෞරව වෙන ඒ හින්දා ඇත්තරම කවුරු හරි ගෞරව කරනවා නම් ගෞරව කරන්න ඕනේ පොඩි ඇයට. ගෞරව කරන්න ඕනේ පොඩි අයට. මේ ගෞරවය කියන්නේ අමුතු කුසල් සිතක්ද? නෑ ගෞරවය කියන්නේ මොකද්ද? මේ මෛත්‍රී උපේක්ෂාවෙන් යුතු හිතමයි. මේ දස පුණ්‍ය ක්‍රියා කිව්වත් අපි මේ මේ කාමාවචර මානසිකත්වයේ මොන જાති කුසලයක් කතා කරත් අන්තිමේදී පිටිපස්සෙන් තියෙන්නේ මෛත්‍රී උපේක්ෂාවෙන් යුතු හිත. එතකොට අපි මේ පොඩි එක්කෙනා ගැන අපේ හිතේ මෛත්‍රිය නැහැ. ඊට පස්සේ එයාගේ සමහර කාරණා ඉවසා ඉවස ඉවසන්ඩ ඒ අපිට උපේක්ෂාවක් නැහැ. ඒ හින්දා මේ අපි මොකද කරන්නේ? එයාව තලලා තියාගන්න බලන්නේ. කුප්පලා තලලා එයාව තමන්ගේ වචනට තියාගන්න බලන්න. එතකොට එයාට ඒක එයාට තේරෙනවා මේ මාට මට පීඩාවට ලක් කරනවා මෙයා මට මාව අපහසුවට ලක් වෙනවා පීඩාවට ලක් වෙනවා මෙයා මට කතා කරත් මට තරහ යනවා කියලා අර අනිත් පැත්තෙන් එයා ඇවිස්සෙනවා. පැහැදිලි නේද? දෙමාපියෝ ඒකද කරන හැටි ඒක දෙමාපියන්ගේ පැත්තෙන් ප්‍රශ්නේ පටන් ගන්න. ඒක මෛත්‍රී උපේක්ෂාවෙන් යුතුව ඒ කාරණාව කරන්න නැති එකක් තියෙනවා. අවවාද කරන දැන් මමත් එයාට අවවාද කරනවා. අවවාද කරන්නේ අර බොහොම සතු ඒ කියන්නේ මම කරන අවවාදයක් තේරෙනවා මේ සාංශ තරහින් නෙමෙයි කියන්නේ. මේ සාංශේ බොහොම හිතේ මනාපෙන් කිය තරහින් නෙමෙයි බොහොම හොඳට අහනවා. ඉතින් හිතන්න ගෙදරක ගෙදර ඉදී මේ අච්චරම හදන්න බැරි මහා නිකන් ගෙදර අය බය වෙලා තාත්තට heart attack වගේ ඇවිල්ලා එච්චර එහෙම මානසිකත් කෙනෙක් ඒ. එයාගේ තාත්තට heart පපෝ රිදෙනවා කියනවා මෙයා ගැන එහෙම. මෙහාවට පස්සේ මුකුත් එයාගේ හදන්න කියලා එහෙම දෙයක් නැහැ. අපි මෛත්‍රී උපේක්ෂාව යුතු යාට ගෞරව කරගෙන යාව ඒ කියන්නේ ගෞරව කරනවා කියන්නේ යාළුවෙක් වගේ ඇසුරු කරනවා කියන එකම නෙමෙයි. පැහැදිලිද? හැබැයි යාළුවෙක්ට දක්වන මානසිකත්වය එයාට අපේ තියෙන්න ඕනේ. අපි හදවතින්ම එයාට විවෘතව කතා කරන්න ඕනේ. එයාට ගෞරව, ඒ කියන්නේ එයාට මෛත්‍රියෙන් කතා කරන්න ඕනේ. උපේක්ෂාවෙන් කතා කරන්න ඕනේ. ඊට පස්සේ තරහට යන්නේ නැති වෙන්න ඕනේ. අපේ වචනෙන් එයාව පීඩාවටපත් නොකරන්න ඕනේ. ආන් එහෙම කරනකොට අනේ අහනවා. බොහොම සතුටින් බොහොම සතුටින් කියන දේ නේද? ඉතින් ඔන්න ඔය වගේ මේ ඒ හින්දා ওই කාරණාව තේරුම් ගන්න ඒ හින්දා මිනිස්සු ගෞරවය කියලා දැන් අපේ සමාජයේ තියෙන එක ඕක ගෞරවය නෙමෙයි. අපි පැවිදි වෙනකොට කියනවා වැඩිමල් ස්වාමීන් වහන්සේට ගෞරව කරන්න වැඩිමල් ස්වාමීන්ට ගෞරව කරන්න කියලා ගෞරව එකක් කියනවා. බාල පිටුන් වහන්සේට ගෞරව කරන්න කියලා එකක් කියන්නේ අපිට ඇහුන්නේ පැවිදි වෙනකොට. එතකොට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. මම ඊට පස්සේ දැක්කා අර වැඩිමල් ස්වාමීන්ලා ඉස්සර එක විදියක්, බාල ස්වාමීන්ලා ඉස්සර තව විදියක්. එහෙම යනවා කට්ටිය. එතකොට මෛත්‍රී උපේක්ෂාවෙන් නැහැ. අතනක් තියෙන ඊට පස්සේ කපටික මායාව. අතනක් මෙයාගේ මෛත්‍රී උපේක්ෂාව පහළ අයට දක්වන්නේ නැත්නම් මෛත්‍රී උපේක්ෂා මානසිකත්වයක් ඉහළ අයට දක්වන්නේ නැහැ මෙයා. ඇයි ඒ මානසිකත්වේ නැහැනේ ඒ මානසිකත්වේ පහළ අයට සැරෙන් තලා පෙලා හෙලා දැකලා වගේ කතා බහ කරනවා නම් ඒ වගේ දැක්මකින් නම් බලන්නේ ඒ මානසිකත්වයේ එයාගේ පිහිටියට පස්සේ උඩ එක්කෙනා ගාව එකපාරට මෛත්‍රී උපේක්ෂා සාගත මානසිකත්වයක් හදන්න බෑ. එතකොට මොකද කරන්නේ? එතන කපටිකම මායාව හදනවා. ඒ වගේ එකක් හදනවා. මෛත්‍රී උපේක්ෂාව වගේ යටහත් පහත්කම වගේ එකක් හදලා ඔළුව පාත් කරනවා. එතකොට ඒක අයිති වෙන්නේ කපටිකම මායාව. පැහැදිලිද? අන්තිමේදී වැඩිච්ච ගුණයක් නැහැ. ඒ හින්දා කෙනෙක් ඇත්තටම ගෞරව කරන්න ඕනේ මේ නව කායයට ගෞරව කරන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒක මේ අර සම්පූර්ණ කරලා මහා කස්සමරතනට කිව්වා භික්ෂුව ඔබ නවක මධ්‍යම වැඩි වැඩිමහල් කියන සියලු සාමින්නාසලට ගෞරව බුහුමන් සහිතව හැසිරෙන්න ඕනේ කිව්වා. උන්නාසයට ඒ උපසම්පදා කරනකොට ඔය වගේ අවවාද තුනකින් උපසම්පදා කරලා තියෙනවා. එච්චරයි උන්නාසයේ උපසම්පදාව ඒ අර ඒ මහා කස්සමරතනාසි. ඒතර යාව ගිහිල්ලා යා හිර වෙන තැන බුදුරණාහි දැකලා ඒ කියන්නේ හිර මෙයාව මාන්නේ පැත්තට ගිහින් නොයන විදිහට මෙයායි ගෞරවය කියන එක අරස කරගෙන නිතමානීව කටයුතු කරන්න පුළුවන් වෙන විදිහට කාරණාව තිබ්බා. පැහැදිලිද? එතකොට ওই කාරණාව දකින්න ওই කටේ ජීවිතවලත් ඕක දකින්න. එයාට අපිට අවවාද කරන්න පුළුවන්. ආයෙ වුම් කරන්න එපා. ඔයා කරොත් මෙන්න මෙහෙම මේ වගේ ප්‍රශ්න වලට යන්න පුළුවන්. ඒවා කියන්න පුළුවන්. සැර කරන්න බැරි කමක් නැහැ. ආයෙයි ඒක කරේ කියලා එහෙම කරන්න පුළුවන්. ඕකේ හැබැයි ගෞරවය කියන එක තියෙන්න ඕනේ. ගෞරවය කියන එක තියෙන්න ඕනේ. ඒ ගැන මොනවද යහන්න තියනවද? ඒක ටිකක් කට්ටිය කල්පනා කරලා බලන්න. අපි අර තව පස්සේ ආයේ අර ඒ කියන්නේ සිංහල සුවත් සිංහල සිංහලවා සූත්‍රයට අනුව සාම්භාරයා වගේ මිනිඳුනි උතුකම් වගකීම් ගැන අපි කතා කරගෙන මේ දේශනා ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා ජීවිතවල තියෙන වැදගත්කම කියන එක දැකලා. ඒ කියන්නේ අපේ යාළුවෙක් මේ ළඟදී කිව්වා ස්වාමීන් වහන්සේ මේ ඒ කියන්නේ එයා ඒක තේරුම් ගන්නකොට පරක්කු වැඩි කියලා. ධර්ම කාරණාව ඇහෙනකොට පරක්කු වැඩි කියලා කිව්වා යාළුවෙක්. ඉතින් ඒකත් එක්ක අපි කල්පනා කරා ඉතින් මෙච්චර මේ පෞල් ජීවිතයකට වැදගත් වෙන මෙච්චර ධම් කාරණා මේ වගේ කාරණා තියෙති ඒක පිළිබඳව ධර්ම දේශනා දෙක තුනක් කරන්න කියලා. එතකොට ඒක එක කාරණාවක් තමයි ඔන්න ඕක දරුවන්ට ගෞරව කරන එක. දරුවන්ට ගෞරව. එතකොට ඒක දරුවන්ට දැනෙන්නේ මේ එයත් එක්ක මෛත්‍රියෙන් ඉන්නවා කියන එතකොට ආසයි. දැන් මෙහෙට ආසයි පොඩි ළමයි දානේ ගේන පොඩි ළමයි ඔක්කොම මෙහෙන්න ආසයි. අපි මම නිකන් මේ සාමාන්‍යයෙන් කියන්නේ මේ මෙහෙන්න ආසයි. බොහොම කැමැත්තෙන් කට්ටිය ඉන්න දානේ වෙන දවසට මෙහෙන්න මෙහෙ ඒ කියන්නේ ඒ කට්ටියට කවදාකවත් ඒ කියන්නේ ඒක පීඩාවක් නැහැ. බොහොම කැමැති මාත් එක්ක ඉන්න කැමැති. පීඩාවක් නැහැ. එහෙම එකක් තියෙන්නේ. ඉතින් ඔහොම කාරණාවක් තියෙනවා. ඊට පස්සේ එතකොට ඒක ඔව් අවසරයි ස්වාමීන් වහන්සේ ඇත්තටම කියනවා නම් අද සමාජයේ බාලාහෙට ගරු කිරීමක් තියා වැඩි හිටියන්ටවත් ගරු කිරීමක් නැහැ. නෑ බොහෝ වෙලාවට අපි දකිනවා මොකද අර දැන් වඳිනකොට උනස් අර දැන් හින්දි සංස්කෘතියේ තියෙන්නේ එකපාරට කොරුව පාට කරලා අතක් තියන කකුලට ඒ විදිහට දැන් ළමයි වඳින්නේ. ආ අර මෛත්‍රී උපේක්ෂාව කියන එක නම් මං හිතන්නේ ගෑවිලා වගේ. ඒක තමයි ලොකු පරිහානිය පරිහානිය ඒ පරිහානිය කියන එකේ බලනකම් මම දකින්නේ ප්‍රධානම උතන පරිහානියට හේතුව තමයි අපි මේ බුදුරයන් වහන්සේ කියලා තියෙන ඒ වචනවලට අපි ඩුප්ලිකේට් අර්ථ දීලා ඒකේ හරිය අර්ථ නැතුව ඩුප්ලිකේට් අර්ථවල අර කටිය පුරුදු කරනවා. වැඩි හිටියන්ට ගෞරව කරගන්න. වැඩි හිටියන්ට ගෞරව කරන්න කියලා කිව්වට වැඩි හිටියන්ට ගෞරව කරනවා කියලා කියන්නේ වැඩි හිටියන් විතරක් නෙමෙයි මේ හැමෝටම ගෞරව කරන්න ඕනේ මේ මෛත්‍රී උපේක්ෂාව යුතු මානසිකත්වයක් යුතු පැවැත්මක් මෙතන තියෙන්නේ ඒවා ගැන මොකුත් කතාවක් නැහැ. කියන්නේ අරය ගැන කතාවක් නැහැ. උඩ පොත්ත ගැන විතරයි ওই කතාව තියෙන්නේ. එතකොට අර කට්ටියත් පොඩි කාලේ මොකද කරන්නේ වැඩිහිටියන්ට ගෞරව කියලා ඇත්තට අපිත් එහෙමනේ බලන්නකො වැඩිහිටියන්ට ගෞරව කිව්වට ගුරුවරුන්ට ගෞරව ගන්න කිව්වද දැන් ඉස්කෝලේ යනකොට අපෙත් ගෞරවේ ටිකක් තිබ්බ නැහැ නැත්නම් හැමෝගෙම පොඩ පොඩ තියෙන්න ඇති හුඟක් වෙලාවට තියෙන්නේ කපටිකම නෙමෙයි කපටිකම මායාව තියෙන්නේ ගුරුවරයා ඉස්සරහා ඔළුව පාත් කරගෙන කියන එකක් අහලා ඔළුව පාත් කරන් ඉන්නවා ඉතින් ගුරුවරයාත් හිතනවා ඒක ගෞරවය කියලා ඉතින් ගුරුවරයා දන්නේ නැහැ මොකද්ද ගෞරවය කියලා ඊට පස්සේ එතනින් ආවට පස්සේ ඉවරයි. අන්තිම ගුරුවරයාට බැන බැන යනවානේ. ගුරුවරට විහිළු කරනවා. එතනින් ආවට පස්සේ. එහෙම නෙමෙයි. අපිත් ඇසුන්නේ එහෙමයි. එතකොට ගුරුවරුන්ගෙන් එක අපිට ඇහුනෙත් නෑ ඒක මේ ඒක ඒ ගෞරවය කියන්නේ මෙන්න මේක කියලා. හැබැයි සමහර ගුරුවරුන්ගේ බලන්න සමහර ගුරුවරු හිටියා බොහොම හදවතින් බොහොම ඒ කියන්නේ තෙත හදවතක තෙත හදවතක් කියලා කියන්නේ ಗುಣධර්මයන්ගෙන් යුතු හදවතකින් දරුවෙක්ට මෙයාට උපකාර කරන්න ඕනි කියලා උගන්වපු ගුරුවරු හිටියා. එහෙමත් ඇති. එහෙම අත්දැකීමුත් අපේ ජීවිතවල ඇති. ආන්ගේ ගුරුවරු ගැන අපේ හිත ඇතුළෙන්ම අර ඔය ගෞරවය තිබුණා. එහෙම නෙමෙයිද? එහෙම සංඥාස. තිබුණා. ඒ ඒ වගේ ගුරුවරු හිටියා. ඔව්. ගුරුවරු හිටියා අර වගේ බොහොම මේ මෛත්‍රී කරුණාවෙන් දරුවන්ගේ දියුණුව අපේක්ෂාවෙන් හදවතින්ම ඒක උදව් කරන්න පුළුවන් උදව් කරන්න කැමැත්තෙන් කරපු ගුරුවරු හිටියා එයාගේ මෛත්‍රී කරුණාව අපිට එයාගේ අදහස අපි කිව්වා වචනෙන් නොකියුවට අපිට දැනෙනවා හදවතට ඒක දැනෙනවා එතකොට එයා කෙරෙහි ගෞරවයක් හිටිනවා ඒ ගුරුවරු කෙරෙහි ගෞරවයක් තිබුණා ඒක අව්‍යාජයක අව්‍යාජව නැගෙනවා හැබැයි 90ක් ගුරුවරු කෙරෙහි නැගෙන්නේ නැති නැගෙන්නේ ව්‍යාජයක අපිට මායාවක් එක්ක එහෙම නෙමෙයිද ඉන්දික උනේ ඒ දවස්වල. එහෙම තමයි ස්වාමිනාසේ වැඩි හරි. ඒ කියන්නේ ඔය හැමෝටම අර ගෞරවයෙන් ඉන්නවා ඒුණාට අර අව්‍යාජව නැගෙන බොහොම සුළු පිරිසක් ඉන්න හිටියා. ඉතින් අනිත් අයට ඉතින් ඇත්තටම කිව්වොත් අර මේ එතන ගුරුවරයාට ගෞරව කරාට අපි ඒක හැම වෙලේම තියන්නේ නැහැ යාළුවොත් එක්ක ගිහිල්ලා ඊට පස්සේ <laughs> ඒ කියන්නේ ඒ ඊට පස්සේ වෙන එකක් තියෙනසනද කියන්නේ ඊට පස්සේ මේ ඒ ඊට වැඩි වෙන වෙනස් මතයකින් තියෙන්නේ එනකොට මේ අව්‍යාජවම හිටපු ගුරුවරු හිටියා බොහොම අතලොස්සක් හරි අපිට ජීවිතේම හම්බෙච්ච අතලොස්සක් හිටියා ඒ අතලොස්සක් අව්‍යාජත්වය බලන්න ඒකට ටික තිබ්බ මෛත්‍රී උපේක්ෂාව ඒ මෛත්‍රී උපේක්ෂාව නිසා ඒක ප්‍රේරණය වෙනවා වගේ අපේ හිතට පෙරලා යගෙන මෛත්‍රී උපේක්ෂාවක් හිටිනවා. ආන් ඕකේ. දැන් මෛත්‍රී අර කියන්නේ අර මොකද්ද ඕක නේද තියෙන්නේ අර සාමජාතකේ සාමජාතකේ තියෙන ওই කාරණාව නේද? ආ සාමජාතකේ නෙමෙයි. අර කුරුල්ල දෙන්නෙක්ගේ කතාව මොකක්ද තියෙන්නේ? කුරුල්ල දෙන්නෙක් ගිහිල්ලා ගිරව් ගිරව් දෙන්නෙක් පැටව් දෙන්නෙක් ගිහිල්ලා උලකට ගහගෙන ගිහිල්ලා එක්කෙනෙක් අර ස්වාමීන් වහන්සේලා ඉන්න තැනකට වැටෙනවා කියනවා අනිත් එක් ගිරවා ගිහිල්ලා හොරමුල තියෙන තැනට වැටෙනවා කියනවා. හොරමුලේ ළඟට වැටුණු ගිරවා මිනිස්සේ කෙනකොට මෙන්න මිනිස්සේ කෙනවා මුව කපපියව මරපියව ගාලා එයත් ඒ જાතියෙන් කතා කරනවා කියලා. අනික් ගිරවා එන්න දැන් දාවේ මේ වතුර තියෙනවා බොණ්ඩ කියලා බොහොම මෛත්‍රී අර මෛත්‍රී සහගත වචන කතා කරලා තිනවා. එතකොට දැන් එතන ගිරවට එහෙම් පිටින්ම මෛත්‍රිය තිබ්බා කියලා මං හිතන්නේ හැබැයි ගිරවගේ හිතේ මෛත්‍රිය කියන එක හැඟීම ඇති වෙනවා සතුන්ගේ හිතේත් ඇති වෙනවා ඒ කියන්නේ හරියටම මිනිස්සු තරමටම ගන්න පුළුවන් කියන එක වෙනම කාරණාවක්. හැබැයි සත්තුන්ගේ හිතෙත් මේ මෛත්‍රී මෛත්‍රියත් එක්ක හැඟීම ඇති වෙනවා. දැන් මෙහි ඉන්නවා මේ ඔය වත්තේ අපි මේ හදපු බල්ලෙක් නෙමෙයි වත්තේ ඉන්න බල්ලෝ දෙන්නෙක් එනවා මේ. ඊට පස්සේ එක බල්ලෙක් ඉන්නවා මාත් එක්ක කතා කරනවා. මම කතා කරද්දී ඌ කතා කරනවා. අනිත් ඇත්ත එක්ක ඌ කතා කරන්නේ නැහැ. ඌ මාත් එක්ක කතා කරනවා. කතා කරනකොට මම මැහුවොත් එහෙම ඌගේ භාෂාවෙන් උත්තර දෙනවා. ඊට පස්සේ රෑ කලුවරේ මේ උගක් වෙලාවට දැන් මෙහෙ නැකලා ඉන්නවා. ඒ පිටින් එහා පැත්ත ඌ රකින්නවා. එතකොට මෙහෙ අදපු බල්ලෙකුත් නෙමෙයි. එතකොට ඒ ඌට ඒ කියන්නේ මං ගැන බොහොම ලෙන්ගතු හැඟීමක් මෛත්‍රී සහගත හැඟීමක් ඌට තියෙනවා. පැහැදිලිද? ඉතින් ඒ හින්දා ওই වගේ ওই කාරණාව තේරුම් ගන්න ගුරුවරු සම්බන්ධෙත් එකයි ඒක ගුරුවරු ඒ කියන්නේ ඒකට තේරෙන්නේ නැති හින්දා අපිට අර මේ ඒ කට්ටිය ගෞරව කරන්න ගෞරව කරන්න කියලා යටහත් බය පක්ෂපාතීත්වයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ යටහත් බය පක්ෂපාතීත්වය කියන එක නිලය බලය තියනකම් ඒකට ඔළුව නමාගෙන සිටීමක්. පැහැදිලිද? පීඩනයකින් යුතුව තියන් ඉන්න එකක්, ප්‍රෙෂර් එකකින් යුතුව තියන් ඉන්න එකක් තමයි යටහත් බය පක්ෂපාතීත්වය. රජ්‍ය කෙනෙක්ට තියෙන්නේ යටහත් බය පක්ෂපාතීත්වය. ඒ ඒක එයාගේ නිලයයි බලයයි එක්කලා ඒකට අපි ඔලුව පහත් කරන්නේ. ඒක කිසිසේත්ම ගෞරවේ නෙමෙයි. ඒක ගෞරවේ නෙමෙයි. දරුවන්ට දෙමව්පියෝ කරන්න යන්නේ ඕම් ඔහොම එකක් කියන්න යන්නේ. ගුරුවරුන් දෙම ගුරුවරු ළමයින්ට තියන්න යන්නේ ඔන්න ඔහොම එකක්. යටහත් බය පක්ෂපාතීත්වයක් තියන්න යනවා. එතකොට ප්‍රෙෂර් එකකින් පීඩනයක් තියලා තමයි ඒක කියන්නේ. ඒ ප්‍රෙෂර් එක පීඩනේ අර පොඩි අනිත් පහළ ඉන්න කෙනාට දැනෙනවා. ඒ හින්දා එයා ඒකට අකමැතියි. එයා ඒකට අකමැතියි. එයා ඔළුව උස්සන්න වෙලාවක් හම්බෙනවද ඒකෙන්? ඒ වෙලාවේ ඔළුව උස්සනවා. කැරල්ල ගහනවා ඒ වෙලාවේ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඒක නැතුව ඒ පීඩනේ නැතුව එයාගේ හිතේ ඇත්තටම සැහැල්ලුව සතුටත් එක්ක මෛත්‍රිය උපදින විදිහට අපි කටයුතු කරනවා නම් වෙනස්. එයා ළමයා මෙහි ඇවිල්ලා සතියක් විතර යනකොට කිව්වා මේ ස්වාමීන් වහන්සේ දැන් තමයි මේ නිින්ද යන්නේ කියලා. අවුරුදු 16ක ළමයි මේ දැන් දැන් තමයි රැයට නිින්ද යන්නේ කිව්වා. ඉතින් ඒ කියන්නේ නිින්ද යන්නේ කියන්නේ කලින් නිින්ද ගියාට නිින්ද ගියා කියනවා සැපවත් නිින්ද ගිහිල්ලවත් නැහැ. එච්චර ප්‍රෙෂර් එකක් ගෙදර තියලා තියෙනවා යාර. කාගේද මේ වැරද්ද? අපි ඊට පස්සේ දරුවාගේ වැරද්ද කියලා දාන්නේනේ. දරුවා මෙහෙම වැරදි මෙහෙම කියලා වල ඒකත් දරුවාගේ වැරද්ද පැත්තටම දානවා. ඒ හින්දා ඒ කාරණාව එහෙම නෙමෙයි හරියට ඒක කාරණාව උදේ තේරුම් අරගෙන මෛත්‍රී උපේක්ෂාවෙන් ඒ පොඩි පොඩි වැරදි කරනවා. තමනුත් තමන්ගේ ජීවිතේ සිහි කරන්න පුළුවන් නේද? අපි අවුරුදු ඒ වයසවල කරපු දේවල් එක්කලා බලනකොට ඉතින් අපිත් ඕනතරම් වැරදි කරලා තියෙනවානේ. එතකොට ඒකට උපේක්ෂා සාගත වෙලා අරයා අපිට ඇහුම්කන් දෙන්න මෛත්‍රියෙන් කරුණාවෙන් යුතුව එයාත් එක්කලා කතා කරලා එයාව බුද්ධිමත් කරවල තමයි අපි හසුරවන්න ඕනේ. ඉතින් ඕන් ඔහම හසුරවන්න පුළුවන්. ඒ හින්දා මේ නවක තමන්ට වඩා දැන් ස්වාමීන් වහන්සේ නමක් නම් තමන්ට වඩා බාලයටම ගෞරව කරන එක තමයි එයා ඇත්තටම ගෞරව කරනවා කියලා කරන්න ඕනේ. බාලයට ගෞරව කරනවා. ගෞරව කරනවා කියලා කරන් තියෙන මොකද්ද? මෛත්‍රී උපේක්ෂාවෙන් යුතු කුසල් සිත පවත්වන එක එයා කියන්නේ. එයා ගැන හිතනකොට, එයාව දකිනකොට පහත් කරන, හෙලා දකින, අගුණ කියන අඩුපාඩු හොයන මානසිකත්වේ නැතුව මෛත්‍රී උපේක්ෂා සහගත මානසිකත්වයෙන් කටයුතු කිරීම. ඒ එකෙන් කටයුතු කිරීම. ඒකෙන් තමන්ගේ ගෞරවය නැති වෙන්නේ තමන් ගෞරවය නැති වෙන්නේ අපිට මේ අර මේ රහතන් වහන්සේලාගේ විදියක් නැති වෙච්ච එකේ මේ ප්‍රශ්නේ නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ මිනිස්සු ගිහිල්ලා වැටිලා ඉතිය සැපයි. ඒක දැනනවා. රහතන් වහන්සේ නමක් හිටියා නම් රහතන් වහන්සේ ගාව අර ළඟට වෙලා ඉඳගෙන හිටියත් අර මනුස්සයාගේ හිත සුවපත් වෙනවා ඇත්තටම කියනවා. එහෙම හිටියත් සුවපත් වෙනවා. වචනකින් සුවපත් වෙනවා. නිකන් හිටියත් සුවපත් වෙනවා. දැන් ළඟට වෙලා හිටියත් ඇයි අර මෛත්‍රී කරුණා මේ මානසිකත්වේ පුරුදු වෙනවා. අරයා නිකම්ම පොඩ පොඩ පොඩ පොඩ හිතර දැනි දැනි දැනි දැනි අරයාගේ පැත්තෙන් ඒක හටගෙන වැඩෙන්න ගන්නවා. බුදුරු කියලා කියන්නේත් එහෙමයි. එතකොට එහෙම ඒ යුග නෑනේ දැන් අපිට අපිට තියෙන්නේ අපිට තියෙන්නේ අර අර ඒ කියන්නේ ඩුප්ලිකේට් ඒවා තියෙන්නේ ගොඩක් ඒවා. ඔරිජිනල් එක නෙමෙයි ඔරිජිනල් එකේ වචන ටික තියෙනවා ඩුප්ලිකේට් දේවල් ටිකක් තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට ඒක ඒ කාරණා ගැන අදහසක් නැහැ, හැඟීමක් නැහැ මේ සද්ද බාලාවේවත් නැහැ අඳුම ගන්න. උනාට බුදුරජාණන් වහන්සේ කියනවා අර මහා කස්සප මහරතනස නවක මැදම වැඩිමාල් හැම භික්ෂුවක් කෙරෙහිම ඔබ ගෞරව බුහුමන් සහිතව හැසිරෙන්න කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේලා හරියට කියලා තියෙනවා. තව තැන්වල බුදුරජාණන් වහන්සේ කියනවා මෛත්‍රී භික්ෂු තමන් සමග එකට ඉන්න භික්ෂුන් වහන්සේලා ඉන්න තැනත් නැති තැනත් මෛත්‍රී සාගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වලින් හැසිරෙන්න කියලා තියලා තියෙනවා නිවන් මඟ වඩන කෙනෙක්ගේ මේක ලක්ෂණයක් කියනවා නිවන් මඟ ඒ දියුණු කරපු කෙනෙක්ගේ කොහොමත් ඒක පිළිලා තියෙනවා කියලා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේ විදිහට. ඒ කියලා තිබ්බට අපි ඒක කතා කරන්නේ අපි ඒ කතා කරන්නේ නැතුව යටහත් බය පක්ෂපාතීත්වයක් හදනවා. ඒව එහෙම් පිටින්ම මේ බුද්ධ ශාසනය ක්‍රමය නෙමෙයි. එහෙම එකක් මේ ආමි වලත් තියෙන ක්‍රමෙනේ. යටහත් බය පක්ෂපාතීත්වය. නිලයටයි බලයටයි. නිලයටයි බලයටයි. ඒක කවදාකවත් ඒක අර මේ ඔරිජිනල් එක නෙමෙයි. කාට හරි මොනවා හරි ගැන කියන්න තියනවද? ඊළඟට එතකොට අපි මේකේ කාරණාව තියෙන්නේ ওই කාරණාව නෙමෙයි අර එතෙන්ට ආපු හින්දා තමයි මට ওই කාරණාවත් ඒක දැක්ක එකපාරට දැකලා ඒ කාරණාව මේ ගැන ආයෙ චුට්ටක් ඉස්මතු කරලා කතා කරේ. ඊට පස්සේ දස පුණ්‍ය ක්‍රියාවල ඊළඟ අවස්ථාවල් බුදුදෙනා දේශනා කරනවා ඔය දාන සීල භාවනා වලට අමතරව ඔය විදිහට සේවා සේවය කිරීම ඊට පස්සේ ගෞරව කිරීම ඊට පස්සේ පින් දීම පින් අනුමෝදන් වීම කියන කාරණා දෙක ඊට ඒක අපි දැන් කතා කරමු ඊට පස්සේ ධර්මය දේශනා කිරීම ධර්ම ශ්‍රවණය කිරීම දිට්ඨිය ඍජු කර ගැනීම කියලා මේ ලෝකේ ධර්මතාවය පිළිබඳ ඒ කියන්නේ නුවණින් විමසීම අර විදර්ශනාව කියලා අපි කතා කරොත් හරි ඒක. ඒ කියන්නේ විදර්ශනාව කියන්නේ ලෝකෝත්තර විදර්ශනාව නෙමෙයි ඒ මෙහා තියෙන විදර්ශනාව කියලා කතා කරා නම් හරි. ඒ මෙහා දහම් කාරණා තේරුම් ගැනීම ඒ වගේ ඔක්කොම අයිති වෙන්නේ යාන්ගේ දිට්ඨිය ඍජු කර ගැනීම වලට. දැන් මේ කාරණාත් අයිති වෙන්නේ ඒ ගෞරවයේ දැන් අපි කතා කරපු කාරණා ගෞරවය පිළිබඳව තියෙන දැක්ම ඍජු වෙනවා. ඒ කුසලයේ පිළිබඳ දැක්ම ඍජු වෙනවා. එතකොට මේ ධර්ම ධර්ම සාකච්ඡා ඔක්කොම ධිට්ඨිය ඍජු කර ගැනීම පිණිස එක එල්ලේ හේතු වන දේවල්. එතකොට ඔය හැම එකෙන්ම මෛත්‍රී උපේක්ෂා සාගත කුසල් සිත පිටිපස්සේ තියෙනවා. ඒකත් එක සිහිය තියෙනවා. ඒකත් එක නුවණ යෙදෙන අවස්ථාවල් තියෙනවා. නුවණ යෙදෙන්නේ නැති අවස්ථාවල් තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ සැහැල්ලුව සැපේ කියන එක හැබැයි හදනවා. හැම හිතකම. මුදු ගතිය සැහැල්ලුව සැපේ කියන එක හදනවා. ආන් ඒවට කියනවා මේ ඒවත් එතකොට දස පුණ්‍ය ක්‍රියා කියලා බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා. ඊට පස්සේ ওই දස පුණ්‍ය ක්‍රියාවල නැවත නැවත කිරීමේ වටිනාකම තමයි මේ ඔය ඔය ඔය දෙය කියන්නේ අපි කෙනෙක් ධර්මාබෝධකින් මෙහා මරණයටපත් වුණොත් එහෙම ඊට පස්සේ ඒ ධර්මාබෝධකින් මෙහා මරණයටපත් වෙන කෙනෙක්ගේ එයාට කියන්නේ මෙන්න දැන් අර මරණාසන්නේ තමන්ගේ එන කුසලය මොන විදිහේ කුසල කර්මයක්ද ඉස්මතු වෙන්නේ මොන විදිහේ චේතනාවක්ද එයාගේ පහළ වෙන්නේ කියන එක ධර්මයේ විස්තර වෙනවා ඒකේ විස්තර කරනවා මුලින්ම ඉන්නේ ගරුක කර්මය කියලා ගරුක කර්මය කියලා කියන්නේ තමන් ධානා මාර්ගඵල තියෙනවා නම් ඒ මානසිකත්වයේ ඉස්සරහට එනවා එහෙම නැත්නම් ආනන්දරිය පාප කර්ම තියෙනවා නම් අනිත් පැත්තෙන් අකුසල පැත්තෙන් ඒක ඉස්සරහට ඇවිල්ලා ඒක විපාක දෙනවා කියන අපි වෙන මොනවායින්වත් ඒක හදන්න බෑ ඒකම ඉස්සරහට ඇවිල්ලා ඒකම හිතේ හිටිනවා කියනවා ඒ වෙලාවට. ඊට පස්සේ මේ ඊළඟට තියෙන්නේ ආසන්න කර්මය කියලා. ආසන්න කර්මය කියලා කියන්නේ ඒ මරණාසන්න ඒ ඒ ඒ ඒ ළඟ අවස්ථාවේ අපි හිතමු ඒ පෑයක් දෙකක් නැත්නම් ඒ දවසේ ඒ වගේ එයාගේ හිතේ තිබුණු මානසිකත්වය. ඒ හිතේ තිබ්බ මානසිකත්වය. කුසලයට අනුවද හිත ගියේ අකුසලයට අනුවද හිත ගියේ කොයි වගේ ස්වභාවයෙන් ඒක තිබ්බේ කියන එක කියනවා ඒක. ඒකට ඒ වෙලාවේ. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම අශෝක අධිරාජ්‍ය වගේ කෙනෙක්ගේ එයා ගොඩාක් පින්දහම් කරලා තිබුණා. ඒ වුණාට මරණාසන්න වෙද්දී අර අර සේවිකාවක්ගේ අතින් වටාපත ආය ආය ඔළුවට වැදිලා තියෙනවා. රජුරවන්ට අර මේ කටාරින්නව පන්නේ නැතුව මේ අතපය ඔසවන්න පන්නේ නැතුව නිඳලා තියෙන. ඒ හින්දා සේවිකාව ගණන් ගන්න නැතුව නිකන් මම තරහටම වගේ කරාද දන්නේ නැහැ. වටාපතින් පවන් ගහනකොට වටාපත වද්ද වද්ද වද්ද වද්ද ගහලා තියෙන පවන්. කොහොම මැරෙනවා කියලා දන්නවනේ. මම පලියක් ගත්ත වෙන්නත් පුළුවන් බැනුපෙක්කට. එහෙම එකක් වෙන්න පුළුවන්. යට යටහත් බය පක්ෂ පාතිත්වෙන් තිබ්බේවන්නේ. මෛත්‍රී කරුණාවෙන් තිබ්බේව නෙමෙයි. මෛත්‍රී කරුණාවෙන් තිබ්බනම් ඒ වැඩේ කරන්නේ නැහැ එයා. කොහොම හරි එහෙම දෙයක් වෙලා තියෙනවා අන්තිමේදී මේ දැන් ඒකේ තරහා පිට තමයි රජුරෝ මැරෙන්නේ. මේ මට මේ මේ වගේ සේවිකාව මෙහෙම කටයුතු කරනවා කියලා තරහ පිට මැරලා තමයි යාගේ ඊළඟ ජීවිතේ දුගතියට අයිති ජීවිතයකට යනවා. අච්චර 84000ක් විහෙර විහාර හදපු කෙනාගේ ජීවිතේ. එතකොට බලන්න ඒ ආසන්න කර්ම කියන්නේ ආන් ඒක. එයාගේ විපාක දෙන්න ආවේ ආසන්න කර්ම. අපි කොච්චර විහෙර විහාර හැදුවත් ඒකක ගරුක ගරුක කර්ම වෙන්නේ නැහැ. ගරුක කර්ම වෙන්නේ ධානා මාර්ගඵල විතරයි. ඊට පස්සේ ආ දැන් මේ දස පුණ්‍ය ක්‍රියාවල වටිනාකම තමයි මේවා ආචින්න කර්ම වෙනවා. ඊට පස්සේ තියෙන කර්ම වෙනවා ආචින්න කර්ම කියන්නේ නිතර නිතර ජීවිතේ පුරුදු කරන ඒවා වෙනවා ධර්ම ශ්‍රවණය කරා නම් නිතර නිතර නිතර නිතර බුදුන් වඳිනවා නම් හැමදේම වගේ ඊට පස්සේ භාවනා කරනවා නම් එයා නිතර නිතර මේ දේවල් කරලා හිතට නිතර නිතර ජීවිතේ අපි හිතමුකෝ සීලය පුරුදු කරා නම් මෛත්‍රී උපේක්ෂා යුතු මානසිකත්ව පුරුදු කරා නම් ඒක නිතර නිතර හිතේ තිබිලා තියෙනවා ඒ මානසිකත්වයේ තමයි ඊළඟට එන්නේ අවසාන මොහොතේ යා හිත බැලන්ස් කරන් ගියොත් මරණයට එනකන් එයා ওই විදිහට ජීවිතේ නිතර නිතර පුරුදු කරපු මේ එකක් තමයි ඉස්සරහට ඇවිල්ලා විපාක දෙන්න පටන් ගන්නේ. ඒකට කියනවා ආසන්න කර්මය කියලා. ඒ හින්දා මේ දස පුණ්‍ය ක්‍රියා කියන කාරණා ජීවිතේ පුරුදු කරනවා නම් ඒක ලොකු යහපතක් තියෙනවා. අර උදාහරණයකට මම දැන් කල්නොත් කිව්ව අර එකපාරක් අපිත් එක්ක හිටපු සාංශනමක් අපිත් එක්ක කියන්නේ අපේ අපි පැවිදිලා හිටපු තැන හිටපු ස්වාමීන් වහන්සේ නමක් අලුත පැවිදි වෙච්ච කෙනෙක් වැවක ගිලෙන්න ගියා. ඊට පස්සේ ගිලෙන්න ගිහිල්ලා යා මරණාසන්නම ගානටම ගිහිල්ලා තියෙනකොට තමයි ආය උඩට ගත්තේ. මේ තව කියන්නේ විනාඩිය දෙකක් වුණා නම් මැරෙනවා ඇත්තටම. ඒ වගේ තත්ත්වයක් අත් වුණා. කොහොම හරි පස්සේ යා විස්තර කරලා තිබ්බා මේ ඒ තුන් පාරක් විතර වතුරෙන් උඩ ඇවිල්ලා ඊට පස්සේ ගිලෙනකොට දැන් නම් හරි කියලා හිතුණා කිව්වා. ඊට පස්සේ දැන් වතුර ඇතුළට ගිලෙනවා. අඩි 40 50ක් යඹුර තැනක් එතන. ඊට පස්සේ වතුර යටට යනකොට මේ ස්වාමින්වහන්සේට මතක් වුණා කියනවා මේ දැන් නම් හරි කියලා හිතනකොටම මතක් වුණා කියනවා දානශාලාවේ අර වැඩිමල් ශාසනමක් කියන බණක්. ඒ ස්වාමින්වහන්සේ දානශාලා දැන් ඒ ඒ අපිට පුතන ස්වාමින්වහන්සේලා දාන වැඳුවට පස්සේ මේ මිනිස්සුන්ට බණ කියනකොට ස්වාමින්වහන්සේලා ඔක්කොම එතන අනිසාසලත් අහගෙන ඉන්න ඕනේ බණ. එතකොට අර ස්වාමින්වහන්සේ ඒක අහගෙන ඉන්නවා. ඉන්නකොට ඒ ස්වාමි වැඩිමල් ශාසනමක් නිතර නිතර බණ කියනකොට ඒ ශාසි කියනවා අපි මේ මනුස්සර ජීවිතයට ආවේ ඇවිල්ලා මේ ආවෙත් අපේ ඕනකමකට නෙමෙයි අපි කරපු පිනක විපාකයක් විදියට මේ මනුස්ස ජීවිතේ අපි ඉන්නෙත් අපි කරපු පිනක විපාකයක් විදියට කියනවා. යම් දවසක පින ඉවර නම් අපිට ඒ වෙලාවෙම මේ මනුස්ස ජීවිතේ යන්න වෙනවා කියලා ඔන්නෝම් බණක් කියනවා ඒසාර. ඕක මතක් වුණා කියනවා. ඒ ස්වාමින්වහන්සේට ඒක මතක් වෙනකොටම අර ඊට පස්සේ ඒ ස්වාමින්වහන්සේ ජීවිතේ කරපු එක එක පින්කම් පොඩි කාලේ ඉඳන් කරපුවා කියනවා. උන්වහන්සේ කියනවා මගේ හීනකින්වත් හිතේ තිබුණ නැහැ කියනවා මතකයක් තිබුණෙත් නැති ඒවා අර චිත්‍රපටයක අපි ස්ලයිඩ් ෂෝ එකක් චිත්‍රපටයක් කිව්වොත් වැරදි ස්ලයිඩ් ෂෝ එකක වගේ අර ඒ එක එක එක දාගෙන දාගෙන අර ඒක ඔන් වෙනවා ඕෆ් වෙනවා ඔන් වෙනවා ඕෆ් වෙනවා වගේ ඒ රූප රාමුව ඊළඟ රූප රාමුව ඊළඟ රූප රාමුව විතර ඒ විදිහට හිතේ මැවිගෙන මැවිගෙන මැවිගෙන ගියා කියන කුසලයට අයිති ඒව. පැහැදිලිද? එතකොට ඒ වෙලාවේ තමයි ඒ ස්වාමීන් වහන්සේව අර ගිලෙන් යනකොට ඊළඟ කෙනා පැනලා බේරගත්තේ. එහෙනම් මැරුන්නේ ජීවිතේ හැබැයි මරණාසන්නයේ මානසිකත්වයට අර හිත යන හැටි උන්වහන්සේ අත්දැකීමක් විදිහට ගත්තා. එතකොට මම කියන්නේ එතකොට ඒ ස්වාමීන් වහන්සේට ඒක අර ආචින්න කර්මයක් විදිහට තමයි ධර්ම ශ්‍රවණය තිබෙන්නේ. ධර්ම ශ්‍රවණය ආචින්න කර්මයක් විදිහට තිබ්බේ. එතකොට නිතර නිතර බණ අහලා තිබුණා. තමන්ගේ ජීවිතේ මරණයට මරණයටපත් වෙනකොට මරණය ගැන කියපු දේශනාව මතක් වුණා. ඒකත් එක්ක හිත කුසලයට හැරුණා. කුසලයට ඊට කුසල් පැත්තේම අරමුණු ඉස්මතු වෙන්න ගත්තා හිතට. ඒ වගේ ආචින්න කර්මය ගොඩාක් උපකාර කරනවා. ඒතකොට අර ඔන්න ඔය විදිහට. පැහැදිලි නේද? ඊට පස්සේ ඔතනින් එහාට දැන් අර පින් දීම පින් අනුමෝදන් වීම කියන කාරණාව කතා කරා. එතකොට අපිට පුළුවන් පින් දෙන්න විතරයි. පින කරන කෙනාට පුළුවන් පින් දෙන්න. පින දෙනවා කියලා කියන්නේ ආ වචනයෙන් මේ පින මෙයාට වේවා කියලා කියන එක නැත්නම් දැනුවත් කරන එක. කෙසේ හෝ දැනුවත් කරන එක. අපි ලියුමක් ලිව්වත් ප්‍රමාණවත්. අපි හිතමුකෝ මිනිසෙට අපි දැනුවත් කරනවා කියලා බලලා අපි මිනිසෙට අපි මෙන්න මේ වගේ පිනක් කරා ඔයා අනුමෝදන් වෙන්න කියලා ලියුම කියවුවනම් ඒක පින් දීමට අයිති වෙනවා. චේතනාත්මකව හිතුවත් පින් දීමට අයිති වෙනවා. කෙසේ වේවා අපි බාකිය අපි බලාපොරොත්තු වෙන පාර්ශවයේ ඒක දැනගන්න ඕනේ. මෙන්න මෙහෙම දෙයක් කරා කියලා. ඒ දැනගැනීමෙන් අපේ පින්දීම සම්පූර්ණ වෙනවා. එහෙම තමයි තියෙන්නේ. එතකොට ඒ ඒක ඊට පස්සේ ඒක අපි හිතමුකෝ වෙන කෙනෙක් කරන පිනක් අපි හිතමුකෝ අපි රුවන්වැලි සෑයට යනවා. රුවන්වැලි සෑයට ගියාට පස්සේ රුවන්වැලි සෑයේ මිනිස්සෙක් වන්දනා කරනවා, ලොකු පින්කමක් කරනවා කියන එක ඒ මිනිස්සු අපිට කියන්න ඕනේ අපි මෙහෙම එකක් කරනවා කියලා අපි දැන් මෙහෙම එකක් කර කර ඉන්නේ කියලා කියන්න ඕනෙත් නෑ. ඒක දැකලා අපි සතුටු වෙනවනම් එපමණිකම පින් අනුමෝදන් වීම කියන කාරණාව වෙනවා. පැහැදිලි නේද? එතකොට අපිට පුළුවන් අපිට පුළුවන් නේද දැන් කරපු පිනක් අනුමෝදන් වෙන්න පුළුවන් නේද? කරපු පිනකට අනුව සතුටු වෙන්න පුළුවන්. අපිට බැරිද රුවන්ගලිසෑය හදපු එක ගැන හිතලා සතුටු වෙන්න? ඈ? කාලයක් තියනවාද කරලා අවුරුදු කරලා මේ දවස් දෙකක් සතියක් ඇතුළත පිනක් විතරයි අනුමෝදන් වෙන්න පුළුවන්. ඊට වඩා කාලයක බෑ කියලා? එහෙම තියනවද? එහෙම නැහැ නේද? එතකොට බලන්න රුවන්වැලි සෑය ගාවට ගිහිල්ලා ඔබට බැරිද දුර්ගම රජුර රුවන්වැලි සෑය හදපු එක ගැන කොච්චර මේකේ මහන්සි වෙලා මේ මේ විදිහට කරන්න ඇද්ද සාදු සාදු මං අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙන්න බැරිද? එතකොට ඒ ඒ අනුමෝදන් වෙන්නේ රුවන්වැලි සෑය හදපු එකනේ. දළදා මාලිගාවට ගිහිල්ලා දළදා මාලිගාව හදපු එක ගැන අනුමෝදන් වෙන්න බැරිද? පුළුවන්. ඒක කියන්න ඕනේ අනිත් පැත්තේ. අනිත් කෙනා කියන්න ඕනේ නැහැ. දුර්ගම රජුරු හරි කවුරු හරි කෙනෙක් මේක අනුමෝදන් වෙන්න කියලා එහෙම කියන්න ඕනේ නැහැ. අපි ඒක දැනගත්තා නම් අපිට සතුටු වෙන්න පුළුවන්. මං එහෙම අනුමෝදන් වෙලා තියෙනවා. සෑය ගාවට ගිහලා සෑය හදපේක අනුමෝදන් කරලා තියෙනවා. සෑය වටේ යනකොට සෑය වටේ මල් ආසනවල නොයෙක් නොයෙක් පින්කම් කරලා තියෙනවා. වටේම යනවා මං මුළු ඔක්කොම අනුමෝදන් වෙවි යනවා. මේ මේ මේ පින්කම මේ මේ කරලා තියෙන සාස්වාද ඒක සමහරු විලම්පසාදලා සමහරු නොයෙක් විදිහේ මල් සැරසිලි සමහරු තව නොයෙක් නොයෙක් ආකාරයේ එතන තියෙනවා මල් ආසන හදලා පූජා කරලා සමහරු රුවන් වැලිසෑය වටේ සමහර පිළිම් වහන්සේලා පූජා කරලා. එතකොට ඒ ඔක්කොම අනුමෝදන් වෙන්න පුළුවන්. වටයක් යනකොට හිතේ බොහොම සාතුට සැහැල්ලුව උපදවන්න පුළුවන් ඒක වටේ ගිහිල්ලා මේ ඒ පින් ඔක්කොම අනුමෝදන් වෙන්න පුළුවන්. පැහැදිලි නේද? ආන් එහෙම. එතකොට ඒ වගේ අපිට ඒ කියන්නේ කරපු පිනක් අනුමෝදන් වෙන්න පුළුවන් කාලයක් නැහැ. කාලයක් නැහැ. ඔබ ඕන චෛත්‍යයක් වන්දනා ගන්න කිව්වොත් ඒ චෛත්‍යයේ මේ කට්ටිය කොයිතරම් ඒකේ මහන්සිලා අදපෙක් ගැන ඒක සිහිපත් කරලා සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන්. කී දෙනෙක් වන්දනා කරගන්නවද? කී දෙනෙක් මෙහෙම මේ තියනවද කියලා ඒක බොහොම හදවතින් අනුමෝදන් වෙන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. එනවා මිනිස්සු එහෙම අනුමෝදන් වෙනවද? අඩුයිනේ. ඇලයන්ද මහත්තයා එහෙම කරනවද අඩුයිද නැත්නම්? සමහරක් අය කරනවා ඇති මම හිතන්නේ හැමදෙරේ. ඔව් අඩුයි. කරනවා ඇති. අපිට නෑ නම් නෑ කියන්න බෑ. මේ අඩුයිනේ. බුදුරයන් වහන්සේ බුදුරයන් වහන්සේ නෙමෙයි කවුද දුර්ගමුණ රජුගේ සය හදපෙක අනුමෝදන් වෙන එක. ඒක ඒක අඩු. හැබැයි ඒක කොයිතරම් බරපතල පිනද නේ? අපි කියනවනේ ඒක මහා පිනක්, දැවැන්ත පිනක් ඇස් වුණා කියලා අපිටත් පුළුවන් නේ අනුමෝදන් වෙන්න නේ. අනුමෝදන් වෙන්න කියන්නේ ඊට අනුව හිත සතුටු කරගන්නවා. එහෙම. ඊට පස්සේ ඒ විදිහට පින් අනුමෝදන් වීම කියලා කියන්නේ ඊට අනුව සතුටු වෙනවා කියන කාරණා. කළ පිනක. කරන පිනකදී ওই කාරණාවේදී අනුව සතුටු වෙන කෙනෙක් අනිවාර්යයෙන්ම එකතු වෙනවා. ඒ කියන්නේ වෙන කරගන්නම දෙයක් නැත්තම් සමහර වෙලාවට තියෙන්න පුළුවන් එයාට කොහෙත්ම එකතු වෙන්න බැරි අවස්ථාවක් කියන එක ජීවිතේ තියෙන්න පුළුවන්. එහෙම නැත්තම් අනිවාර්යයෙන් එකතු වෙනවා. එකතු වීම තමයි ඒ අනුමෝදන් වීම කියලා කියන්නේ එතන. කරන පිනකදී. ඒ අනුව සතුටු වීම කියන්නේ වෙන කෙනෙක් එක පටන් ගන්න වෙන කෙනෙක් කරන්නේ. ඊට පස්සේ මෙයාත් ඒක අනුව සතුටු වෙනවා. දැන් හිතන්නකෝ අපි හිතුවොත් එහෙම උදාහරණයකට අපි හිතමු රුවන්වැලිසෑයේ අර කප්පුක ගෙනියනවා. මිනිස්සු අනුමෝදන් වෙන තැනක් මම කියන්නකෝ. අර කප්පුක ගෙනිහිල්ලා කප්පුක නෙමෙයි කංචුක. කංචුකයක් ගෙනිහිල්ලා රුවන්වැලිසෑයේ වටේ අර කංචුකයක් දාන රෙදි වලින්. එතකොට ඒක අරගෙන යනකොට අර වටේ පිටේ ඉන්න මිනිස්සුත් ගිහිල්ලා ඒකට ඒක ඒ කංචුකේ දාන්න එකතු වෙනවනේ. එතකොට ඒ කට්ටිය ශ්‍රමයෙන් එකතු වෙලා වර්තමානය කරන පිනට ශ්‍රමයෙන් එකතු වෙලා මේ අනුමෝදන් වෙනවා. පැහැදිලිද? ඒ කාරණාව තේරුම් ගන්න. එතකොට ශ්‍රමයෙන් එකතු වෙලා ඒ වගේ අපිට ඒ කරන පිනකට අපි ඒ කියන්නේ නැත්තම් මිනිස්සු සාමාන්‍යකන් සාස්වාදු මං අනුමෝදන් වෙනවා කියලා මං හිම සාමිනාස්ලා දැකලා තියෙනවා. සාස්වාදු අනුමෝදන් වෙනවා කියලා එච්චරයි. කියන්නේ එයාගේ හිතේ ඒකේ සතුටක් ඉපදුනේත් නැහැ. ඒක අර ඒකට මුකුත් එයා සම්බන්ධ වෙන්නෙත් නැහැ. අර වෙනම එකක්. එතකොට එයා ඒක අර ඒ කියන්නේ අනුමෝදම් වුණා කියලා හිතා එයා හිතන්නේ වචනයෙන් මං අනුමෝදම් වෙනවා කියලා කිව්වහම අනුමෝදම් වුණා කියලා. එහෙම වෙන්නේ නැහැ. Thank you. එයාට මෛත්‍රී උපේක්ෂාවෙන් යුතු හිතේ කුසල සිතක එයාට සතුට සැහැල්ලුව කියන එක ප්‍රීතිය කියන එක එන කාට හරි කෙනෙක්ට එයා ඒක සම්බන්ධ වෙනවා කියන එකක් දැනනවා සම්බන්ධ වෙන පුළුවන් එකපාරක් අපි ලිපියක් හදුවනවා කියන කාරණාව අනුමೋದනා කියන වචනේ තේරුම අනුව සතුට වෙනවා කියන කාරණාව අකුසලයේ පැත්තෙන් ඉඳලා අපිට ගන්න පුළුවන් අපි හිතන්නකෝ ගෙදර කට්ටිය චිත්‍රපටියක් බලනවා ඊට පස්සේ අපිත් ඒ චිත්‍රපටිය බලන්න කැමති චිත්‍රපටියක් කියලා හිතන්නකෝ. ඊට පස්සේ අපි 90 සතුටු වෙන කෙනෙක් නම් ඒකට අපි චිත්‍රපටිය බලන හොඳයි හොඳයි. ඔකට චිත්‍රපටිය නම් බලන්න මාත් හරි කැමති එකක් කියලා අපි වෙන වැඩක් කරනවද? නෑ නේද? අපිට වෙන මොකක් හරි අත්‍යවශ්‍ය වැඩක් තිබ්බොත් අපිට අපි ඒක නොකර ඉන්නවා නැත්නම් අපිත් එතෙන්ට ගිහිල්ලා ඒක බලලා අපි සතුටු වෙන්නේ නැද්ද? එතකොට අපි ඒකට සම්බන්ධ වුණා. ඒකට කියන්නේ අපි සම්බන්ධ වෙනවා. අණුව සතුටු වෙනවා කියනකොට අණුව සම්බන්ධ වෙලා සතුටු වෙනවා. එහෙම. ඊට පස්සේ තව රළු උදාහරණයක් ගත්තොත් එහෙම කට්ටිය දැන් බොන මිනිස්සු ඉන්නවා. බොන මිනිස්සු ඉන්න තැනකට තව බොන මිනිස්සෙක් ගියොත් බීමෙන් මේ මත්පැන් බීමෙන් සතුට වෙන මිනිස්සෙක් එයා අර කට්ටිය බොනවා දැකලා එයාටත් ඕන හිතේ ආ හොඳයි හොඳයි කට්ටිය බොනවාද කියලා ඉවරලා ඔයන අව කට්ටිය බොන්න කියලා මම මං අනුමෝදන් වෙනවා කියලා ඒ කියන්නේ මං මොකද සතුට වෙනවා කියලා පැත්තකින් ඉන්නවද එයා නෑ නේද එයා ඒකට එකතු වෙනවානේ සම්බන්ධ වෙලා සතුට වෙනවා සම්බන්ධ වෙලා ඊට අනුව සතුටු වෙනවා. අන්න ඒ වගේ තමයි. එතකොට පින ගැන වෙනදී අපි එහෙම නැහැ. පින ගැනදී අපි හිතන්නේ වචනයෙන් අපි සාස්වාද අනුමෝදන් වෙනවා කියලා කිව්වා දැන් හරි කියලා. ඒක කොහෙත්ම එහෙම වෙන්නේ නැහැ. ඒක තමන්ගේ හිත තමන්ම රවට්ටා ගැනීමක් ආන් ඒ කාරණාව තේරුම් ගන්න. එතකොට ඔය හින්දා තමයි බුදුරජාණන් වහන්සේ ගාථාවක් තියෙනවා නවේ කදරියා දේව ලෝකම් වජන්ති කියලා. ඒ කියන්නේ කදරිය කියන ස්වභාවයෙන් යුතු ඒ කියන්නේ තද මසුරු කෙනා. තද ආත්මාර්ථකාමී ස්වභාවයෙන් ඉන්න තද මසුරු වෙන කෙනෙක්ට යමක් දීමට අකමැති ආත්මාර්ථකාමීත්වයේ බලවත් කෙනෙක් දිව්‍ය ලෝකෙක යන්නේ නැහැ කියන කවදාකවත්. නවේ කදරියා දේව ලෝකං වදන්ති. ඇයි එයාගේ මානසිකත්වයේ පටු මේ රළු මානසිකත්වයක් තියෙන ඒකේ සැහැල්ලු සැපේ නැහැ දෙවි කෙනෙක්ගේ. දිව්‍ය ලෝකකේ තියෙන සැහැල්ලුව සැපේ නැහැ. මේ මානසිකත්වය කවදාකවත් අර දිව්‍ය ලෝකික මානසිකත්වයකට සමාන වෙන්නේ නැහැ. ඒ හින්දා මේ මානසිකත්වය දිව්‍ය ලෝක යන්නේ නැහැ. නවේ කදරියා දේව ලෝකං වජන්ති. බාලා හවේ නප්පසංසන්ති දාන. ඊට පස්සේ මේ මෝඩ කෙනා මේ කියන්නේ මේ කුසල් ලකුසල් ගැන තේරුම් ගැනීමේ හැකියාවේ අදක්ෂ මෝඩ කියලා කියන්නේ කුසල් ලකුසල් ගැන තේරුම් ගැනීමේ හැකියාවේ අදක්ෂ කෙනා එයා දානය කියන එක වර්ණනා කරන්නේ නැහැ කියන කවදාවත්. දාන කියන එක වර්ණනා කරන්න නැහැ. ඒ කියන්නේ එයාට ඒකේ පින පිනයි පිනේ විපාකය ගැන වැටහීමක් නැහැ. එහෙනම් එයා ඒක වර්ණනා කරන්නේ නැහැ කියනවා. දිහිරෝච දානං අනුමෝදමානෝ. එතකොට ඒකේ වැදගත්ම කාරණාව ඒක මේ දානයක් අනුමෝදන් දානං අනුමෝදමානෝ. දානයක් අනුමෝදන් වෙන්නේ නුවණැත්තෙක් කියන. නුවණැත්තෙක් කියලා කිව්වහම නුවණැත්තෙක් එක එතන වීර්ය කියන කාරණාවක දීර කියන වචනේ තියෙනවා. එතකොට නුවණත් එක්ක වීරියත් එක්ක එයා ඒ කියන්නේ එතන වෙන්නේ මොකද්ද කියලාත් දන්නවා අනුමෝදන් වෙන්නේ කොහොමද කියලාත් දන්නවා ඒ විදිහෙන් එයා කැපකිරීමකුත් කරනවා දිහිරෝච දානං අනුමෝදමාන අන්න ඒ විදිහට තමයි ඒකේ අනුමෝදන වෙන්නේ එතකොට ඒක නුවණැති වීරියවන්තයෙක් කියන දානේ අනුමෝදන් වෙනවා ඒ හින්දා සාමාන්‍ය මිනිස්සු අපි නිකන් සාසු සාදු අනුමෝදන් වෙනවා කියන එක අනුමෝදන් වීමක් වෙන්නේ නැහැ එයාගේ හිතේ ඒක ගැන සතුට සැහැල්ලුව ඉපදෙලත් නැහැ. ඒ කියන්නේ හදවතින්ම කැමැත්ත ඉපදිලා නැහැ. හදවතින්ම කැමැත්ත ඉපදිලා නැහැ. ඒක තමයි ඒක එතකොට ඒ හින්දා තේනේවතෝ සෝ හෝති සුඛී පරත්ත කියන ඒ ගාථාවේ අන්තිම පදේ එම ඒකෙන්ම යා සුගත මේ සුඛී පරත්ත ඊළඟ ජීවිතේ සැපවත් භාවයට පත් වෙනවා කියනවා. අනුමෝදන් වීමෙන් කියන කාරණාවෙන්ම ඒකේ විපාකයක් විදිහට සැපවත් භාවයට පත් වෙනවා කියනවා. ආන් එහෙම තියෙන්නේ ඊට පස්සේ අපි මේ දේශනාවේ කතා කරා මේ අනුමෝදන් වෙන්න පුළුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා പ്രേත ජීවිතවල ඉන්න අය වුණා අනුමෝදන් වෙන්න පුළුවන් අය ඉන්නවා බැරි අය ඉන්නවා ඒ බැරි බව සකස් වෙන්නේ යාගේ තියෙන රළු ගොරෝසු මානසිකත්ව අකුසල මානසිකත්වල හිර වෙලා තියෙන හින්දා තමයි බැරි වෙන්නේ දැන් මහා සාපිපාසා මහා දුක් විඳින പ്രേතය ඉන්නවා එයා ඒකින්ද මේ මානසික පීඩාව හිර වෙලා හින්දා එයාට සතුටක් සැපයක් උපදවන්න බෑ මේ ප්‍රීතියක් උපදවන්න බෑ එයාට පින් අනුමෝදන් කරාට පැහැදිලිද දැන් සමහර මේ ඔය මේ ගිනිගෙන දැවෙන പ്രേත අය ඉන්නවා කියනවා ඒ අයට පින් අනුමෝදන් වෙන්න බෑ කියනවා ධර්මයේ ඇයි බැරි ඇයි ඒක මොකද්ද බැරි හේතුව එයාගේ ඒ ඒ ගිනිගෙන දැවෙන මානසිකත්වයකදී සතුටක් සැහැල්ලුවක් ප්‍රීතියක් උපදවන්න කුසලයකින් එහෙම දෙයක් එයා මනුස්ස ජීවිතේ කරලත් නැහැ ඒ කරපු නැති දර ජීවිතයටපත් වුණා. ඒ ජීවිතේ කොහොමත් බෑ. ඒ හින්දා යාට අනුමෝදා වීමක් කරගන්න බෑ. ඒ හින්දා අනුමෝදා වෙන්නේ නැහැ කියනවා. හරි නේද? ඊට පස්සේ ඒ වගේ තියෙන ඊට පස්සේ ඒ වගේ සාපිපාසාවෙන් අධික කලාන්ත වෙලා ඉන්න අය ඉන්නවා කියනවා. ඒ අය අනුමෝදන් වෙන්නේ නැහැ කියනවා. ඒ ආගේ පීඩාවත් එක්ක එයා කරන්නේ මිනිස්සු මනුස්ස ලෝකෙත් එහෙම මිනිස්සු ඉන්නවානේ. හොඳට තරහා ගිහලා තියෙන මිනිස්සෙක් ගාවට ගිහින් බලන්නකෝ මොකක් හරි කියන්න උත්සාහ ගන්න පුළුවන්ද කියලා. එයා ඒ කියන එක කනකටවත් ගන්න. හොඳටම බය වෙච්ච කෙනෙක් ගාවට බයෙන් විරාන්ත වෙලා මේ සිහි නැති වෙන ගන්න බය වෙච්ච මිනිස්සෙක් ගාවට අපි ගිහින් මොනවා හරි කියන්න හදුවොත් එහෙම එයාට කල්පනා කරන්නේ හැකියාව නැහැ නේද? ආන් ඒ වගේ പ്രേත ජීවිතවල ඒ මානසිකත්ව තියෙනවා ඒ අය. එතකොට ඒ අය ඒක අනුමෝදන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනුව සතුටු වෙන්නේ නැහැ. ඒ කාරණාව. ඒකත් එක්ක අපි මේ දේශනාවේ තව පොඩි කාරණාවක් කිව්වා මේ මල් පහන් විතරක් පූජා කරලා ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා කියන එකක් විමානවත්තු පේතවත්තු කියන කොටසේ කොහෙවත් නැහැ. විමානවත්තු ගෙදර දැන් අර ලොකු මේ කාලේ සමාජයේ තියෙන ප්‍රශ්නයන්නේ කියන්නේ කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් කියනවා ගෙදර මියගේ ඥාතියට පින් අනුමෝදන් කරන්න කමක් නැහැ කියනවා. තව කොටසක් කියනවා ගෙදර මියගේ ඥාතියට පින් අනුමෝදන් කරන්න එපා කියනවා. ඔය අහලා නැද්ද ඔය කාරණා? සාමාන්‍ය කතා වෙන කාරණාවන්නේ. එතකොට ඒ මියගේ ඥාතියන්ට ගෙදර පින් අනුමෝදන් කරන්න ඒක ඒ කියන්නේ ඒක හාවත් yes no උත්තරයක් නෙමෙයි ඒකට තියෙන්නේ. ඒකේ තියෙන්නේ මියගේ ඥාතිගේ ජීවිතයේ සැපයට පත් වෙන විදිහේ පිනක් කරනවා නම් ඒ මියගේ ඥාතින පින් අනුමෝදන් කරාට කමක් නැහැ. එහෙම ඕන තරම් දාන දීලා පින් අනුමෝදන් කරපේව විමානවත්තු පේතවත්තු වල විස්තර කරනවා. හැබැයි ඒ හැම තැනම තියෙන්නේ මේක මල් ටිකක් පූජා කරලා පහනක් පත්තු කරලා බුදුන් වැඳලා මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරා කියලා ඒ කියන්නේ പ്രേත ජීවිතයක ඉන්න කෙනෙක් මියගේ ඥාතීන් කියලා කියන්නේ මෙතන අපි තේරුම් ගන්න ඕනේ මම මෙතන අදහස් කරන්නේ අපි ওই මියගේ ඥාතීන් කියලා අපි අදහස් කරන්නේ പ്രേත ජීවිතයක ඉන්න කෙනෙක්ව යහපතක් වෙන්න ඕනි කියන කාරණාවෙන් නැත්නම් අපි ඔක්කොම මැරිච්ච අය මියගේ ඥාතීන් කියලා ගත්තොත් දිව්‍ය ලෝකවල ඉන්නත් පුළුවන් ඒ අය ඒ අය අනුමෝදන් වෙනවා ඒක හැබැයි අර പ്രേත ජීවිතයක ඉන්න කෙනෙක් එහෙම දෙයක් අනුමෝදන් වෙන්නේ නැහැ එයා බලාපොරොත්තු වෙන දෙයක් ඒකෙන් ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට බලාපොරොත්තු වෙන දෙයක් ලැබෙන්නේ නැති වුණාට නම කතා කර කර ඒ අයට සිහිපත් කර කර ඒ අයව ළඟට අඬ ගහ ගන්නවා. ඊට පස්සේ ඒ අය කැමති දේවල් දෙන්නේ මේ එයාව සැපයටපත් වෙන විදිහට ජීවිතේ දියුණු වෙන විදිහට දෙයක් ලැබෙන්නේ නැති වුණාම ඒ හින්දා Tamanට කරදර ප්‍රශ්න ගැටලු උද්ගත වෙන්න බොහෝ සෙයින් ඉඩ තියෙනවා. ඒකනේ මොනවා හරි අහන්න හරි කියන්න හරි තියනවාද? ස්වාමින්වස මේක මගේ එක්කෙනෙක් අහපු ප්‍රශ්නයක් මේ දැන් ඔය එතන අර යක්ෂ ප්‍රේත ඒකේ ඒගොල්ලන්ගේ දෙකොල්ල දෙකොල්ලක් ඉන්නවා සම්‍යක් දෘෂ්ටික සහ මිත්‍යා දෘෂ්ටික වගේ කියලා. එතකොට අපි පෙ- පින් දෙන්න ඕනේ ඒ සම්‍යක් ද- දෘෂ්ටික කට්ටියට විතරද තනික් අයට එහෙම පින් දුන්නොත් ඒගොල්ලන්ගෙන් අපිට මේ කරදර එහෙම වෙනවද? එහෙම ආ, ඒක මෙන්න මෙහෙම තමයි ওই කාරණාව කියන්න තියෙන්නේ. මට ඒකට ඒකාන්තයෙන් මෙහෙමයි කියලා 100% උත්තරයක් නම් නැහැ. දැන් අපේ බුද්ධ දේශනාවේ දැන් අපි බුද්ධ දේශනාවට අනුව ගත්තොත් විමානවත්තු ප්‍රේතවත්තු කොටස් වලට අනුව ගත්තොත් දැන් සම්මිය දෘෂ්ටික කියලා කියන්නේ අපි හිතමුකෝ තෙරුවන් සරණ ගිහිල්ලා ඒ පැත්තට උපකාර කරගෙන ඉඳපයි කියලා ගන්නකො. ඒ දෙයයන් අපි සම්මිය දෘෂ්ටි කියලා කියන්නේ මේ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය පැත්තෙන් යුතුව ජීවිතේ කටයුතු කරන් ගිහිල්ලා මැරිලා ඒ මානසිකත්වයේ තියෙන අයට කියනවා සම්මිය දෘෂ්ටික කියනවා. ඒ ලෞකික සම්මාදිට්ඨිය දුර්වලව මිත්‍යා දෘෂ්ටි වල ඉඳලා මැරලා ගියට හරි කියනවා මිත්‍යා දෘෂ්ටික කියනවා. එතකොට ඒ ඒ එහෙම කෙනෙකුට දැන් විමානවත්ව පේතවත්ව බලද්දී පැහැදිලිවම මිත්‍යා දෘෂ්ටික අයටත් පින් අනුමෝදන් කරපු අවස්ථාවල් තියෙනවා. තමන්ගේ ඥාතීන්ට. එක්කෙනෙක් එක විස්තරයක් තියෙනවා එයා දුව එයා රහතන් වහන්සේ නමකට කැවුම් නුයි වතුරයි පූජා කරලා මේ අපේ තාත්තා මාස ගානකට කලින් මැරුණා අපේ තාත්තට මේ පින වේවා කියලා අනුමෝදන් කරනවා. තාත්තා ඉන්නකොට හොඳටම මිත්‍යා දෘෂ්ටික. එතකොට ඒක අනුමෝදන් වෙලා අරයාගේ ජීවිතේ සැපයටපත් වෙච්ච ඒවා තියෙනවා. එතකොට එහෙම එපා කියලා ධර්මේ කොහෙවත් නැහැ. එහෙම එපා කියලා ධර්මේ කොහෙවත් නැහැ. ඊට පස්සේ මෙහෙම එතකොට අපි එහෙම අපි පින් අනුමෝදන් කරගෙන යන කෙනෙක් නම් දෙපැත්තටම සම්‍යක් දෘෂ්ටික වේවා මිත්‍යා දෘෂ්ටික වේවා අපි පින් අනුමෝදන් කරන් යනවනම් ඒකෙන් අපිට ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් වෙයි කියලා අපි හිතන්නේ මේ 100ක් උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නයක් මේක. ඒ කියන්නේ හිතන්නකෝ මෙහෙම අපි හිතන්නකෝ අපි අපි දන්සැලක් දෙනවා. අපි දන්සලක් කියලා මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩයි සැපවත් වෙන විදියට ගෙවල් හදලා අපි අපි ගොඩක් දේවල් කරනවා කියලා හිතන හින්දා ලොකු දානපතියෙක් ගොඩාක් දේවල් කරනවා එතන හොඳ මිනිස්සුන්ටත් අපි ඒව කරනවා නරක මිනිස්සුන්ටත් කරනවා කියලා හිතන්නකෝ. එහෙම කරා කියලා ඒ නරක මිනිස්සු ඒකෙන් සැපවත් වෙලා ඒ දාන්නේ ටිකක් වළඳලා ඒකෙන් බලවත් වෙලා ඇවිල්ලා ආයේ මෙයාටම කරදරයි කරදර කරයි කියලා ප්‍රශ්න ගැටලු ඇති කරයි කියලා හිතන්න පුළුවන් අවස්ථාව අවමයි. අවස්ථාවක් නැහැ කියන්නේ අවමයි. ඒකට හේතුව තමයි එයා දෙපැත්තටම අනුමෝදන් කරනකොට තව සම්‍යක් දෘෂ්ටිකව බලවත් වෙච්ච තව පුරුෂකුත් ඉන්නවනේ. සම්‍යක් දෘෂ්ටික දැන් සම්‍යක් දෘෂ්ටික පැත්තට අනුමෝදන් කරනවා. එතකොට ඒකෙන් පින් අනුමෝදන් වෙවීම බලවත් වෙලා ඉන්න කොටසක් ඉන්නවා. එතකොට ඒ ආස්සේ තමයි මිත්‍යා දෘෂ්ටික කටියන අනුමෝදක. මිත්‍යා දෘෂ්ටි කියන්නේ එතන දුර්වල කෙනෙක්. එතකොට ඒ කෙනෙක් පොඩ්ඩක් එතන චුට්ටි බලයක් හම්බුණා කියලා හැකියාවක් හම්බුණා කියලා මෙයා අර සම්‍යක් දෘෂ්ටිකව අනුමෝදන් කරලා ප්‍රබලව ඉන්න කට්ටිය යට කරගෙන අරයට දෙයක් කරන්න පුළුවන් කියලා හැකියාවක් ඒක සාමාන්‍ය ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ නේද එහෙම බලය. මොකද අරයාගේ ඉන්නේ මේ මිත්‍යා දෘෂ්ටි කෙනාගේ බලය දුර්වල ස්වභාවයෙන් ඉඳලා. හැබැයි මෙන්න මෙහෙම පැත්තක් තියෙනවා. කෙනෙක් එහෙම අනුමෝදම් වෙලා මිත්‍යා දෘෂ්ටි කෙනෙක් අනුමෝදම් වෙලා එයාගේ හැකියාව ශක්තිය නරක දේවල් වලට යෙදීමේ හැකියාවක් තියෙනවා. අපි මිනිස්සුන්ට අපි හිතමුකෝ සල්ලි සල්ලි දානයක් දෙනවා කියලා ගන්නකො අපි හිතමු ගන්නන්ට ලංකාවේ දැන් ඉගන්නන් පාරින් ඉගන්නන්ට මේ සල්ලි දෙන්නේ. එතකොට ඕකෙන් 100ට මං හිතනවා ඇත්තමින් ගන්නවා ඇත්තේ 105කටත් වඩා අඩු ගන්න තමයි ඇත්තමින් ගන්න පාරේ ඉන්නේ. එහෙම අනිත් 195ක් විතර ඉගා ගන්න මිනිස්සු බේබද්දෝ ඔය වගේ මේ කුඩු ගහන අය ඒ වගේ කට්ටිය තමයි එතන ඉන්නේ. නේ? එතකොට ඒ මුදල ගත්තා කියලා අර මිනිස්සයාට කරදර කිරීමක් කියලා කාරණාවක් දුන්න මිනිස්සයාට එහෙම එකක් වෙන්නේ නැහැ. හැබැයි බේබදුකමෙන් කුඩු ගහලා වෙන මිනිස්සෙන්ට කරදර කරගෙන අර එයාගේ සුපුරුදු චර්යාව ගෙවන එක ඒක ඒක පැවැත්වීමට උපකාරයක් ලැබුණා වෙන වෙන්න පුළුවන්. පැහැදිලිද? දැන් මෙහි ඉන්න මම අර තව උදාහරණයක් කිව්වොත් එහෙම මෙහි ඔය මේ ට්‍රේනෝ අර අල්ලපු ගෙදර ඇති කරන බල්ලෝ දෙන්න එනවා. ඊට පස්සේ උන් දෙන්න ආපුවාම දාන වේලාවට ආපුවාම ඉතින් මං දාන වන්දලා ටිකක් උන් දෙනට තැන් දෙකකට දාලා දෙනවා. ඊට පස්සේ උන් එක කනවා. කාලේ ඉවරලා දැන් උන් අපි මෙතන රකින්න වගේ දේවල් කරනවා. ඊට පස්සේ ඔය සත්තු මරන්න යනවා. උන් ඊට පස්සේ දඩයන් කරන්න යනවා වෙන වෙන දේවල් වලට යනවා. එතකොට දැන් අර ශක්තිය බලය අපි දුන්න එකෙන් තමයි යා පාවිච්චි කරන්නේ. අපි දුන්න ආහාරයෙන් ගත්ත ශක්තියෙන් බලයෙන් එයා එයා හොඳ දේවල් වලට චුට්ටක් කරලා එයාගේ දේවල් ටික එයා කරගෙන යනවා. එතකොට ආන් ඒ වගේ මිත්‍යා දෘෂ්ටිකයෙන්ට පින් අනුමෝදන් කරපුවම ආන් ඒ පැත්ත තියෙන්න පුළුවන්. හැබැයි ඒක එච්චර අපිට අදාළත්වයක් නැහැ නේද? එයාගෙන් අපිට පෙරලා කරදරයි කියලා ඉවරලා හිතන්න අමාරුයි අපි දෙපැත්තටම පින් අනුමෝදන් කරලා යනවනම්. අපි නම් එහෙම තෝරලා පින් අනුමෝදන් කිරීමක් මම නම් කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් මෛත්‍රසාගත උපේක්ෂාවෙන් ඒ දේ කරානම් අපිට වෙන් කරගන්න ඕනේ නැහැ නේ ස්වාමීන් වහන්සේ කොයි කට්ටියද ගන්න කියලා. ඒ කියන්නේ පින් ඒ අපි මෛත්‍රසාගත උපේක්ෂාව ඒ කාට හරි කමන්නේ පින් දෙනකොට ඒ ඒ මෛත්‍රසාගත උපේක්ෂාව ඉඳලා පින් දුන්නා නම් මේ මොකද අර අහලා තියෙන ඇත්තටම බලන්නකෝ මේ පින් දුන්නා නම් ඇත්තට මෙතන වැඩියෙන්ම ගන්නේ සම්මිය දෘෂ්ටිකයිනේ. සම්මිය දෘෂ්ටික කියලා කියන්නේ හේතුඵල දහමට අනුව ඒ විශ්වාසය පැහැදීම තියෙන කෙනානේ. එතකොට එයා නෙමෙයිද වැඩියෙන් ගන්න එක. ඒ පින අනුමෝදන් වෙන්නෙත් වැඩියෙන්ම එයා. මොකද එයාගේ එයාගේ තමයි මේ පින අනුමෝදන් වෙන මානසිකත්වෙම තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය ගොඩක් බලවත් නම් මිත්‍යා දෘෂ්ටිය බලවත් කියලා කියන්නේම දාන විපාකයක් නැහැ. ඔය ඔවගේ විපාක නැහැ. හොඳ කර්ම වල හොඳ විපාක තියෙනවා කියලා පිළිගන්නේ නැති මානසිකත්වය. එතකොට එපමණකින්ම එයා ඒක අර ඒ පින අනුමෝදන් වෙනවා කියන කාරණාවට හිත යෙදෙනවා බොහොම අඩුයි. අනුමෝදන් වුණත් එයාට ඒකෙන් ලැබෙන දේ අඩුයි. මොකද අනුමෝදන් වීමේ හැකියාව ප්‍රවණතාවය ඒ හිතේ අඩුයි. එහෙම නේද? අනුමෝදන් වීමේ හැකියාව ප්‍රවණතාවය ඒ හිතේ අඩුයි. එතකොට එහෙම තියෙද්දි අර අනුමෝදන් වීමේ හැකියාව ප්‍රවණතාවය වැඩි සම්මිය දෘෂ්ටි කට්ටියත් අනුමෝදන් වෙනවා නම් බලවත් වීම වෙන්නේ සම්මිය දෘෂ්ටික පැත්තේ. එතකොට මේ බලයන් දෙකක් හැද හැදෙනකොට අපේ ඉස්සරහා ප්‍රබල බලයක් අරක හැදෙනවා මේක දුර්වල බලයක් හැදෙනවා මේ දුර්වල බලය අපිටම ඇවිල්ලා ආය කරදර කරයි කියලා කාරණාවක් වීමේ හැකියාව නැත්තරම නෑ වගේ. හැබැයි ඒ දුර්වල බලය එයා වෙන වෙන දේවල් වලට පාවිච්චි කරයි කියලා එයාගේ එයාගේ අවස්ථාව වලට එයා කැමති නොකටයුතු දේවල් වලට පාවිච්චි කරයි කියන එක දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ගැන අපි අර අර හිඟන්නට දාණය දුන්නාම සමහර හිඟන්න ගිහිල්ලා රැයට බොනවා වගේ තමයි ඒක. එතකොට ඒ ගැන එච්චර මිනිස්සෙක් එක ගැන රායට බොනවද නැද්ද මෙහි කියලා පන්නලා එහෙම හොයලා ඉතින් එහෙම කරන්න බෑ. අන් එහෙම කාරණා තමයි මම කව දකින්නේ මිත්‍යා දෘෂ්ටිකයට දෙන්න එපා කියලා පින් අනුමෝදන් කරන්න එපා කියලා ඒක නිකන් අර මිත්‍යා දෘෂ්ටික කියලා කියන කියන්නෙම මේ පින් අනුමෝදන් වෙන්න බැරි මානසිකත්වයක්. නේ අපිට පින් දෙන්න බෑනේ අපිට භාණ්ඩයක් වගේ දෙන මේක බෙදන එකක් නෙමෙයිනේ සල්ලි බෙදනවා වගේ සල්ලි නම් බෙදන්න පුළුවන් ඔයාටත් 100යි මෙයාට 100යි මෙයාට 100යි කියලා ඔක්කොටම 100 100 ගානේ බෙදන්න පුළුවන්. පින එහෙම දෙන්න බෑ. පින දෙන්න බෑනේ. පින අනුමෝදන් වෙනවා කියන්නේ මීට අනුව එයා හිතලා සතුටු වෙනවා. එතකොට ඒක සතුටු වෙනවා කියන්නේම එපමණකින්ම එයාගේ යම් සම්මිය දෘෂ්ටික ගතියක් තිබුණා. ඒකේ නේ එහෙනම් මිත්‍යා දෘෂ්ටිකයට පින් අනුමෝදන් වෙන්න කරන්න එපා කියලා අපිත් ඔය අහලා තියෙනවා ඒ වගේ ලොකු අර්ථ තියෙනවා කියලා පේන්නේ එහෙම නේද විරාජ්? ඒක හරි ස්වාමීන් වහන්සේ එහෙම තමයි. පැහැදිලි. අපි මෙහෙදි මෙහෙදි පින් අනුමෝදන් කරද්දී අපි දැන් මේ පොළවේ ඥාතියට දාන පූජා කරලා එහෙම අනුමෝදන් කරද්දී මේ පොළවේ මේ භූමි වාසී මේ සියලු මේ මේ ඉඩම් වාසය කරන සියලු මියගේ ඥාති අපේ මියගේ ඥාතින්ට මේ භූමි වල ඉන්නවා නම් කවුරුවත් ඔක්කොටම කියලා පින් අනුමෝදන් කරනවා. පොදුවේ. අපිත් කරන්නේ එහෙම ඔක්කොටම කියලා. ඒ කියන්නේ අපේ නෑ සම්මිය දෘෂ්ටික අයට කියලා මම නම් කවදාකවත් බෙදලා පින් අනුමෝදන් කිරීමක් මම නම් කරලා නෑ. මම ඒකේ එහෙම ලොකු අර්ථයක් දකින්නෙත් නෑ. මිත්‍යා දෘෂ්ටික අයට පින් අනුමෝදන් වෙන්න බෑ කියලාම නම් දන්නවා. මිත්‍යා දෘෂ්ටි බලවත් නම් එයාගේ අනුමෝදන් වෙන්න බැරි. එයා ප්‍රීතිය සතුට උපදවන්නේ නැහැ. මොකද ඒ කියන්නේ විශ්වාසයක්වත් පැහැදීමක්වත් නැති ඉඳ එයාගේ හිතේ. හ්ම්. අන් එහෙම කාරණාවක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අගේ තියෙන අර දේශනාවේ අර තිබි අර යම රජුරවන්ට පින් අනුමෝදන් කරලා මේ මිනිහට උදව්වක් කරපු විදියක් තියෙන්නේ. ඒ මිනිහෙක් එහෙම කළා. යම රජුරවන්ට බුරුවමිරි සෑරද මොකක් පූජා කළ තූපාරාමතු වේ. යම රජුරවන්ට පින් අනුමෝදන් කරලා එයා නිකන් හිතිලා යම රජුරවන්ට මම පින් අනුමෝදන් කරන්න ඕනේ කියලා අනුමෝදන් කරලා ඊට පස්සේ නිරේගිය වෙලාවේ ඒකේ ගැන විස්තරයක් කියනවා මේ අහ ඔයා මෙහෙම එකක් කර මේ කරා නේද කියලා එයාට යම් උපකාරයක් කරනවා. මම මතක් කරලා පින් අනුමෝදන් කිරීමක් කරා කියලා. ඉතින් ඒකත් උපකාර වෙලා තියෙනවා. එහෙම. මම ඔය එක එක විදිහට මාත් සමහරකින් ඔහොම අනුමෝදක මම සමහර සත්තුන්ට සමහර මිනිස්සු එහෙම කරනනේ. සත්තුන්ට අනුමෝදන් කරලා තියෙනවා. මැරිච්ච පොඩි පොඩි සත්තු එහෙම මැරනාම උන්ට අනුමෝදන් කරලා තියෙනවා. මේ උන් ජීවිතේ සමහර අය මම දැකලා තියෙනවා සත්තු මැරනාම එහෙම දානය දෙනවා. දාන දීලා පින් අනුමෝදන් කරනවා සමහර අය. ඒක කය කටි ගෙදර හදපු සත්තු ඒක ඒක ඒක වටිනවා. මොකද එයා මේ සතෙක් කියලා හැමදේම සතෙක් නෙවෙයි ඊළඟ සමහර භූත ජීවිතයක අනුමෝදන් වෙන්න පුළුවන් මට්ටමක ඉන්න පුළුවන්. ඒ හිත. ඒ හින්ද එයාට එතනින් යන්න පුළුවන්. හරි ඔය වගේ දේවල් ටික තමයි දේශනාවේ තියෙන දේශනාවේ තියෙන සරල දේශනාවක්. හැබැයි වැදගත් කරුණු තියෙන දේශනාවක්. කාට හරි තව මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. පින් අනුමෝදන් කරගන්න පුළුවන් මේ പ്രേතාත්ම වලට එන්නේ ස්වාමීන් වහන්සේ පරදත්තූප ජීවි කියන කොටස කියලා ඒ බදල් දේශනාවලදී මම ඔව් ඒගොල්ලෝ ඒකට අනිත් ඉපදින ඉපදුන අය එතකොට ඒගොල්ලන්ට ගොඩ එම නැති වෙයිද මේ භවයේ මිදෙන්න බැරි වෙයිද මොකද පිනක් අනුමෝදන් කරගන්න ශක්තියක් නැති නිසා ඒ අයටද එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ අයට පින් දුන්නේ නැත්තම් නෑ ඒ අයට පින් ලබා ගන්න ශක්තියක් නැහැයි කියනවනේ. අර්ධත්වෝපජීවියන් පින් ලබා ගන්න පුළුවන් නේ. ඒගොල්ලන්ට පුළුවන් අනිත් අයට. අනිත් අයට. ඔව්. අනිත් අනිත් අයට පින් අනුමෝදන් වෙන්න බෑ කියන එකේ අර්ථය විදිහට බැලුවොත් එහෙම කියන්නේ මේකේ නෑ නිකන් on off switch එකක් වගේ එකක් නෑ. ඒක off වෙලා ඒක off නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. ඒ මානසිකත්වය උපදවන්න බෑ. පැහැදිලිද? පින කියලා කියන්නේ හිතේ සැහැල්ලුවත් එක්ක සැපේ උපදවන මානසිකත්වන ඒ මානසිකත්වයේ උපදවන්න බැරි විදිහට එක්ක කායික පීඩා කායික මොනවා හරි මහා දරුණු විදිහේ මේ දුක් පීඩා වලින් විඳිනවා නැත්තම් මානසිකව අතිශය දරුණු කෙලෙස් වල හිර වෙලා තියෙනවා. ඒකේ ඒකෙන් තේරුම් ගන්න ඕනේ. ඇයි ඇයි අනුමෝදම් වෙන්න බැරි කියලා. නැත්තම් මොකක් ස්විච් එකක් නැහැ. මේක බෑ. දැන් මේ වයර් එකක් නැහැ. එයාගේ මොකක් හරි එහෙම එකක් නැහැ. ආඩ්‍ය එහෙම ප්‍රශ්නයක් එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අර ඒ මානසිකත්වයේ අර විදිහේ මානසිකත්වයට ඔසවන්න බෑ කියන එක. එහෙම ඉතින් එතකොට එයා ඔව් මොකද? ඒක පැහැදිලිව දැන් ධර්ම දේශනා වලින් විස්තර කරන්නෙත් නෑ. පොතක පතක සටහන් වෙන්නෙත් නෑ. ඉතින් ඒ නිසා තමයි ගැටලුව ඇති උනේ. ඔව් ඇත්තටම ඉතින් පොතක පතකත් නෑ ධර්ම දේශනාවක විස්තර කරලත් නෑ තව මාත් අහලා නෑ. ඒ වුණාට සිද්ධිය ඒකේ යට සිද්ධ වෙන්නේ ඕක. එතකොට ඒ වගේ කෙනෙක්ට ඒ වගේ එතන හිර වෙලා තියෙන කෙනෙක් එතකොට ඒ කර්ම විපාකේ ගෙවෙනකම්ම එයා ඒ ඒකේ ආය ආයේ දුක විඳගෙන යනවා. ඊට පස්සේ ඕකේ ගිහිල්ලා ඕකේ මට තේරෙන්නේ නැති කොටසක් තියෙනවා අන්තිමේදී ඒක කර්ම විපාකේ ඉවර වුණාට පස්සේ කර්ම විපාක මනුස්ස ලෝකෙට ආයෙ එන්න අවස්ථාවක් එනවා කියනවා යාට. කියන්නේ අර දුක් පීඩාව මට තේරෙන දුක් පීඩාව නැති වෙන නැති ඉවර වෙන වෙලාවක් එනවා. කර්මානුරූප විඳින තියෙන දුක එයා විඳලා විඳලා විඳලා ඔක කර්ම විපාක ඉවර වුණාට පස්සේ දුක් විපාක ඉවර වෙන වෙලාවක් එනවනේ. ඉවර වෙන වෙලාවක් එනකොට එයාගේ හිත අර පින අනුමෝදන් වෙන්න පුළුවන් පිනක් ඒ කියන්නේ ආයේ සැහැල්ලුව සැපේ උපදින්න පුළුවන් මානසික මට්ටමකට හැදීමක් සිද්ධ වීමක් වෙනවා. අන්න ඒතකොට එයා සමහරවිට ඒ කියන්නේ ආසන්න ජීවිතයක නැතත් ඔය ඒ කියන්නේ ඒ ජීවිතේ ඒ ජීවිතේ නැතත් කලින් ජීවිතයක කරපු පිනක් ඉස්මතු වීමක් වෙනවා කියනවා. ප්‍රේත ජීවිතයක ඉන්න කෙනෙක් බොහෝ අවුරුදු ලක්ෂ ගාණක් හිටිය කෙනෙක් කර්ම විපාක ඉවරලා දුක් විපාක ඉවරනාට පස්සේ එයාට මනුස්ස ජීවිතයට එන්න chance එක එන්නේ අන්න ඒ වගේ එයා එයා කරපු පිනක එයාට ආයේ සිහිපත් වීමක් වගේ එකක් වෙනවා. නැත්තම් සමානලාවට මම දන්නේ නැහැ මම දන්නේ ඕකේ අපිට සත්ත්ව විශේෂ ලෝක විශේෂයට යන දෙකක් ලෝක විශේෂයි කර්ම විපාක විශේෂයි දෙකටම යන දෙකක් සමානලාවට වෙනව වෙන්න පුළුවන් මේ ඒ විදිහට මානසික මට්ටම අයින් වුණාට පස්සේ දුක් පීඩා විඳින අර පරදත්ත උපජීවී වගේ මානසික මට්ටමකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් එතකොට නේ කියන්නේ දැන් හිතේ ඒක මහා පීඩා නැහැ මහා අපහසුතා නැහැ කායිකවත් මානසිකවත් එහෙම මහා අපහසු දුක් පීඩා නැහැ. එතකොට එයාට කෙනෙක් කරන දේක් දැක බලා අනුමෝදන් වෙලා සතුට උපදවලා පිනක් රැස් කරගන්න පුළුවන් මානසික මට්ටමක් සකස් වෙන්න පුළුවන්. අන්න එහෙම වෙලා පරදත්වපු ස්වභාවයෙන් ආයෙත් පින් අනුමෝදන් වෙනවා වෙන්න පුළුවන්. පැහැදිලිද? එයාකාරයක් එයාගේ එක්ක යාකම කරපු පිනක් සිහිපත් වෙනවා නැත්නම් එයා අර දුක් පීඩා ගතිය අඩු වෙලා පරදත්ත උපජීවී වගේ පිනක් අනුමෝදව වෙන්න පුළුවන් මානසික මට්ටමකට පැමිණීමක් වෙනවා අර දුක් පීඩාව ඉවර වුණාට පස්සේ. ඒ හින්දා එහෙම ඉස්සරහට එමක් වගේ එකක් අන්න එහෙම යා මේ ආය මනුස්ස ලෝකෙට එමක් එයාගේ තියෙනවා කියනවා. බොහෝ කාලෙකින්. ඒ ගැන හරියට මෙන්න මෙහෙමයි එන්නේ කියලා දේශනාවෙත් නැහැ පොත්වලත් නැහැ අපිටත් නිකන් දලා අදහසකින් මිසක් එතනින් එහාට හිතන්නත් බෑ ඒක. හරි නේද? තව මොකක්ද අහන්න තියෙන්නේ? ස්වාමීන් වහන්සේ පොඩි දෙයක් අර ඔබ වහන්සේ කියපු තැනකින්ම එදිනෙදා කරන ඔය බුද්ධ පූජාව ඊට පස්සේ ගිලන්පස පූජා කරලා එහෙම පිරිත් පස්සේ පිරිත් කියලා කරගන්න පින් මගේ කියන අඥාතීන්ටම අනුමෝදන් කරන්න පුළුවන් නේද අපි එදිනෙදා කරන ඒ වගේ ඒක බුද්ධ පූජාව පූජා කරනවා නම් ආහාරමය විදිහට ඒ ගෙදර මියගේ ඥාතියට පින් අනුමෝදන් කරාට කමක් නැහැ. ඇයි ආහාර වේ විදිහට දෙයක් පූජා කරනවානේ. එතකොට අර මියගේ ඥාතියන් කියලා කියන්නේ ඔය ඔය පද්දත්තුපු ජීවී කොටසේ ඉන්නේ ගොඩක් සාපිපාසාදී දුක්ගිනේ තියෙන අයනේ. එතකොට එයාට ඒකේ ඒකෙන් ලැබෙන දෙයක් තියෙනවා. ඒ හින්දා බුද්ධ පූජා පූජා කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. මොකද බුද්ධ පූජා පූජා කරද්දී අර ඊට වඩා බලවත් කොටස් පින්දහම් අනුමෝදන් වෙන සම්මිය දෘෂ්ටික බලවත් කොටසුත් පින් අනුමෝදන් වෙනවා. එතකොට ඒ කට්ටියගේ අනසක යටතේ තමයි අර ඒ කියන්නේ දෙවරු වගේ ප්‍රබල අයගේ අධීක්ෂණයේ යටතේ එයාගේ ඒ ඒ අධීක්ෂණයේ යටතේ තමයි අර දුර්වල කෙනෙකුත් ඇවිල්ලා පිනක් අනුමෝදන් වෙන්නේ. මේකේ ඥාතික. ඒ හින්දා ඒ ප්‍රශ්න ගැටළු ලොකු දෙයක් වෙන්න විදිහක් නැහැ. හැබැයි බුද්ධ පූජාව තියෙනවා නම් බුද්ධ පූජාව බුද්ධ පූජා කියන්නේ ආහාරමේ විදියට. පහනක් හඳුන් කූරක් පත්තු කරලා මල් ටිකක් පූජා කරලා පින් අනුමෝදන් කිරීම කියන එකක් දේශනාවේ එහෙම මිගේ ඥාතීන්ට එහෙම එකක් ගැන විස්තරයක් නැහැ. එහෙම එකක් නම් දිනපතා එහෙම දෙයක් නම් තමන් කරන්නේ. එතකොට මිගේ ඥාතීන්ට පින් අනුමෝදන් නොකර ඉන්නවා නම් හොඳයි කියන එක තමයි අපේ අදහස. මොකද එයාට ලැබෙන දෙයක් නැති හින්දා. විරාජ්ට පැහැදිලිද? හරි පැහැදිලි. ඒ ඒ වගේම ස්වාමීන් වහන්සේ දර පිරිත් සජ්ජායනය කරලා අපි පිරිත් කියලා පස්සේ අවසානයේදී ඒ විදියට අනුමෝදන් කරන්නත් බෑ. කරාට ඒතර වැඩක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. පිරිත් ඒ කියන්නේ අර අපි ඔය කතා කරන සාපිපාසාදී දුක්ගිරි ස්වභාවයෙන් ඉන්න പ്രേත ජීවිතයක කෙනාට පිරිත් වලින් ඒකෙන් ලැබෙන දෙයක් නැහැ. ඒක යාට එයාට ඒක නෑ. ඒ කියන්නේ අපි හිතන්නකෝ අපි සාමාන්‍ය උදාහරණයක් ගන්නකෝ දවස් ගාණක් අන්න නැතිව මේ මිනිස්සෙක් නිකන් කලන්තය ඇදලා ඉන්නවා. අපි යාට පිළිත් කියලා හරියනවද? මං යාට පිළිත් කියන්නම් කියලා. එයාට පිළිත් හරියන්නේ නැහැ. පිළිත් අහන්නේ නැහැ. එයාට කණ්ඩ ටිකක් ඕනේ. පැහැදිලිද? අන්න ඒ වගේ. එතකොට එයාට ඒ වගේ බීජ ඥාතියට ඒ වගේ පෙස් ස්වභාවයක කෙනෙක්ට පිරිත් කියලා එක හරියන්නේ නැහැ. හැබැයි පිරිත් කියලා පින් අනුමෝදන් කරලා අනුමෝදන් වෙන කොටසක් ඉන්නවා. දිව්‍ය ස්වභාවයේ වගේ උසස් මානසික මට්ටමක ඉඳලා ඒ සතුට සැහැල්ල උපදවලා බලවත් වෙන කොටසක් ඉන්නව වෙනවා. ඒ අය අනුමෝදන් වෙනවා. ඒ අය අනුමෝදන් වෙනවා. එතකොට කෙනෙක්ට ඕන නම් දැන් අපි කෙනෙක් ඒක ඕකෙත් අර ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. තමන්ගේ පින්බලය හොඳයි නා. තමන්ගේ පින්බලය තියෙනවා නම් තමන්ගේ සීලයේ පැත්ත හොඳට තියෙනවා නම් පින්බලයේ පැත්ත හොඳට තියෙනවා නම් ඒකත් එක්ක යාර ඉෂ්ට දේවතා උපකාර වගේ ඒවා තියෙනවා නම් එහෙම කෙනා ගෙදර මියගේ ඥාතින්ට මල් පහන් පූජා කරලා පිරිත් ටිකක් කියලා කියන්නේ දාන දෙන්නේ නැතුව බුදු පූජා තියන්නේ නැතුව මල් පහන් පූජා කරලා පිරිත් ටිකක් කිය කිය හිටියා කියලා යාට ප්‍රශ්නයක් වෙන්නේ මොකද යාගේ පින්බලය හොඳයි ඊට පස්සේ සීලය තියෙන හින්දා යාගේ හිතේ හිතේ බලය හිතේ හයිය හොඳයි ඊට පස්සේ ඉෂ්ට දේවතා බලය හොඳයි ඒ කරුණු හින්දා අර මේකේ ඥාතීන් ආවා එහෙම ඇවිල්ලා ආවා කියලා ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ එයාට අර දුර්වල කෙනෙක් ඇවිල්ලත් එතන කැරක් කැරකි හිටියා කියලා මෙයාට ප්‍රශ්නයක් නැහැ ඒකතර මොකද ඉෂ්ට දේවතා බල තියෙන හින්දා ඒ ඉෂ්ට තමන් ඉෂ්ට දේවතා බල තියෙනවා කියන්නේ මේ ප්‍රබල දෙවි කෙනෙක් ප්‍රබල උපකාරයක් තියෙනවා නම් අර දුර්වල කෙනෙක්ට ඇවිල්ලා එතන ප්‍රශ්නයක් ගැටලුවක් දාන්න දෙන්නෙත් නැහැ එතකොට එයා ඒකෙන් ප්‍රශ්නයක් නැතුව යනවා ඔය පින දුර්වල කෙනෙක් සීලය පැත්තෙන දුර්වල කෙනෙක් ඉෂ්ට දේවතා පැත්තත් දුර්වල කෙනෙක් ගෙදර බුද්ධ පූජාවක්වත් තියන්නේ නැතුව මල් පහන් ටිකක් පූජා කරලා පිරිත් ටිකක් කියලා මියගේ ඥාතියින්ට පින් අනුමෝදන් කරොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද එතන නෑ එයාට රැකවරණයක් නෑ. එයාගේ පින් බලය දුර්වලයි, සීලය පැත්තෙන් මෛත්‍රී උපේක්ෂා මානසිකත්වය ඒක දුර්වලයි, හිතේ හිතේ හයිය දුර්වලයි. ඊට පස්සේ මේ ඉෂ්ට දේවතා බලය දුර්වලයි. එතන රකින්න කෙනෙක් නැහැ. එහෙම තැනකදී මේකේ ඥාතියින් නැවතනම් සිහිකත් කරලා මල් පාන් සුවඳුම් දීලා පිළිත් කියලා පින් අනුමෝදන් කර කර හිටියොත් ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන්. ඒකත් දුර්වල කෙනාට තමයි ඒකේ බලපෑම තියෙන ප්‍රබල කෙනාට ඒකේ බලපෑමකුත් නැහැ. කෙසේ වේවා ධර්මයේ තියෙන්නේ අර දානි දුන්න වෙලාවේ තමයි මියගේ ඥාතිට පින් අනුමෝදන් කරනවා කියලා තියෙන පරදත් උපජීවී කොටසට. තමන්ගේ ඉෂ්ට දේවතාවුන්ට දැන් අපිට පින් අනුමෝදන් කරන්න ඕන නම් මේ ඒ කියන්නේ පින් අනුමෝදන් කරන්න ඕන නම් මල් පහන් සුවඳුම් පිළිත් ටිකක් කියලා විතරක් සියලු ඉෂ්ට දේවතාවුන්ට පින් අනුමෝදන් කරන්න. ඉෂ්ට දේවතාවුරු කියලා කියන්නේ මියගේ ඥාතීන්නුත් එතන ඉන්නවා. මියගේ ඥාතීන්ගේ අපිට අපෝපකාර කරගෙන අපේ ඉෂ්ට සිද්ධි අපේ යහපත දකිමින් යහපතට උපකාර කරන කොටසක් එතන ඉන්නවා. අන්න ඒ කොටසට ඉෂ්ට දේවතාවරු කියන. ඒතකොට මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් වෙන්න පුළුවන්. ඒක දෙවරුන්ට පින් අනුමෝදන් කිරීමෙන් සම්පූර්ණ වෙනවා. එතකොට ඒ එතන ඉන්න පුළුවන් තමන්ගේ මියගේ ඥාතීන්. පැහැදිලිද? අර പ്രേත කොටස අයිති නෑ එතකොට. പ്രേත කොටස අයිති නෑ. බුද්ධ පූජා වගේ දිගටම ගෙදර තිය තිය එහෙම දිගට කරගෙන යනවා නම් මේකේ ඥාතිට පින් අනුමෝදන් කරගෙන කරගෙන යනවා නම් දෙවරුන්ටයි ප්‍රශ්නයක් නෑ. එතන කොහොමත් ඉෂ්ට දේවතා බල හැදෙනවා. අපි දිගටම දානි පූජා කරගෙන දිගටම මේ විදිහට කරගෙන ගියොත් එහෙම ජීවිතයක ඒ පින් අනුමෝදන් වෙවි බලවත් වෙලා උපකාර කරන කොටසත් පිටිපස්සේ නොපෙනෙන ලෝකෙන් හැදෙනවා. එතකොට කොහොමත් ඒ අය රකින්න. ඒ අයගේ අධීක්ෂණයට තමයි අර දුර්වල කෙනෙකුත් ඇවිල්ලා පින් අනුමෝදන් වෙන්නේ. එයාට ලැබෙන දේකුත් තියෙනවා. බුද්ධ පූජා පූජා කරලා පින් අනුමෝදන් කරනවා. ඒ හින්දා එතකොට පින් අනුමෝදන් කරාට කමක් නැහැ. ඔය වගේ ඒක මේ කොටස් වලට බෙදෙනවානේ. හැදෙනවා. වෙනසන. ඔව්. තම මොකක්ද අහන්න තියෙන්නේ? එතන ඔබ වහන්සේ කියන මේ ඒ වගේම අපිට දැන් කරපු දෙයක් දානයක් කර මතක් කරලා පස්සේ අනුමෝදන් වෙන්න පුළුවන් හදිසියක් වෙලාවක අපි දානය කරලා ඒ වෙලාව අනුමෝදන් බැරි වුණත් පස්සේ මේ අනුමෝදන් වෙනවා වගේම පස්සේ ඒ දානේ පුණ්‍ය මේ දානේ පින්කම මේ පින් දෙන්න පුළුවන් නේ සමහරවිට මතක් කරලා අනික අය පුළුවන් පුළුවන් එහෙම පුළුවන් අවුරුදු ගාන ගියා ප්‍රශ්නයක් නැහැ අනුමෝදා වෙන්න පුළුවන්. තමන් කරපු පින තමන්ටම අනුමෝදා වෙන්නත් පුළුවන් නේ. තමන් කරපු වෙන වෙන කෙනෙක්ට පින් දෙන්නත් පුළුවන්. අපිට තමන්ටම අනුමෝදා වෙන්න. ඒ කියන්නේ තමන් නැවත ඒක සිහිපත් කරනවා කියලා කියන්නේම අර කරපු පිනට අනුව සතුටු වෙනවා. ඒක තමන් ආය තමන් කරපු පිනම තමන් අනුමෝදන් වුණා වෙනවා. නේ අපි දැන් අපිට බුද්ධ වන්දනා කරලා ඈ ඒ අනුමෝදන් වෙලා අනිකාට ඒ පින්නෙම පින් දෙන්නත් පුළුවන් නේද? දෙන්න පුළුවන් දෙන්න පුළුවන්. අපිත් එහෙම කරන අපි ඒ කරපු ප්‍රබල පින්කම් මතක් කරලා ඒ පින්කම් බල මේ එක එක දැන් බෝධි මණ්ඩප හදන්න කටයුතු කරපු ඒවා පිළිම වහන්සේලා වගේ ඒවා භාවනා ශාලාවල් හදපුවත් ඒවා සිහිපත් කරලා ඉවරලා මේ බුදු වන්දනා කරාට පස්සේ ඒවා සිහිපත් කරනවා. සිහිපත් කරනවා කියන්නේ මම හිතෙන් මතක් කරනවා. මතක් කරලා හිතේ සතුට උපදවනවා. හිතේ සතුට උපදවලා ඊට පස්සේ දෙවුරුන්ට මේ පින් අනුමෝදවෙන් කැම සියලු දෙවුරුන්ට මේ පින වේවා කියලා අනුමෝදන් කරනවා. එහෙම. එතකොට ඒක නිතර නිතර සිහිපත් කරාට කමක් නැහැ. පින පින පින සිහිපත් කරන සිහිපත් කරන පින් අනුමෝදන් වීම නම් වූ පුණ්‍ය ක්‍රියාව සිද්ධ වෙලා ආයෙ පින් රැස් වෙනවා. පින් දීම කියන්නේ පින් රැස් කරන ක්‍රමයක්. පින් අනුමෝදන් වීම කියන්නේ පින් රැස් කරන ක්‍රමයක්. තමන් කරන පින තමන්ටම අනුමෝදන් වෙන්න පුළුවන් මේ විදිහට. එතකොට ඒක කරන්න ඇත්තටම ওই කට්ටිය කරපු කරලා තියෙන පින්කම් අපි දැන් ওই කට්ටිය කියන්නේ මම කරලා කියලා මම සීපත් කරන්නේ මම කිව්වට මම නෙමෙයි කරලා තියෙන්නේ මම කියලා අපිට ඇත්තට කරන්න එකක්වත් නැහැ නේද එක විදිහෙන් බලද්දි මම මම කරා කියලා මොකවත්ද කරන්නේ මම දානයක් දුන්නා කියලා එහෙම පුළුවන් දානයක් දෙන්න කියන බාන්න ඒත් බෑනේ ඒක හදලා තියෙන වෙන මිනිස්සේ නේ තව උදව් වෙච්ච මිනිස්සුયો ඉන්නවා එතකොට හැම වෙලාවෙම සමූහ තමයි ඔක ඉන්නේ එතකොට ඒ හින්දා Taman කොයි විදියකින් හරි සම්බන්ධ වුණා නම් අපි කරපු පිනක්. ඒතර මම මම කරපු පිනක් කියලා හිතලා සතුටු වෙන්න පුළුවන් ඒක. මේ මේ මේ භාවනා ශාලාව හදපු එක ওই කට්ටියට හැමදේම හවසට අනුමෝදන් වෙන්න පුළුවන්. අපි මේ මෙහෙම කරපු නම් මේ පස් කුටිසේනාසන හදලා තියෙනවා නම් අපි මෙන්න මෙහෙම කරපින් කියලා ඒක අනුමෝද මේ සතුටු වෙලා තමන්ගේ පිනත් එතකොට බලවත් වෙනවා ඊට පස්සේ අර පින් දීමකුත් කරනවා මේ දෙවරුන්ට එතකොට ඒ අයට ආයෙ නැවත ඒකෙන් ලැබෙන දේකුත් තියෙනවා වර්තමාන රැස් කරන පින අනුමෝදන් කරනවා එතකොට පින් දානයේ විදියට නෙමෙයි එතකොට ඒ අවස්ථාව වෙන්නේ දානයේ විදියට නෙමෙයි පින් පින් අනුමෝදන් විදිය අනුමෝදන් වර්තමා කලින් අපි දුන්න දානයක් වර්තමානයේ අපි කරන්නේ පින් අනුමෝදන් වීම ඒක අනුව මතක් කළායි සතුටු වීම ඒක සතුටු වෙලා ඒ පින දීම කියන කාරණා කරන්නේ. හැදෙන්නේ කලින් දුන්න දානයක් වර්තමානයේ අපි ඊට අනුව සතුටු වෙනවා සතුටු වෙලා අපි පින් දීම කියන කාරණාව කරනවා. එතකොට ඒක අනුමෝදන් වෙන කොටසක් ඉන්නවා. ඒක අර පළවෙනි චක්‍රයට පස්සේ දෙවෙනි දෙවෙනියට වැඩ කරන ලූප් එකක් නේ. පළවෙනි ලූප් එක නෙමෙයි. වෙනම කියන. ඒක ඕන තරම් වාර රිපීට් කරන්න පුළුවන්. රිපීට් කරන්න පුළුවන් දෙකටම ඉතින් අපි එහෙම අපි ඒ විදිහට කරනවා. ඒව මතක් කර කර මතක් කර ලොකු ලොකුය ඔක්කොම මතක් කරන්න බෑ. ලොකු ලොකු විශාල විශාල පින්කම් මතක් කරලා මේ ආයෙ නැවත හිතේ සතුට උපදවලා ආයෙ අනුමෝදන්. ඒතකොට ඒකේ මට පිනකුත් රැස් වෙනවා. අර කට්ටියත් බලවත් වීමක් වෙනවා ඉෂ්ට දේවතා උපකාර. ඉෂ්ට දේවතාවරු බලවත් වෙනවා කියලා කියන්නේ Tamanට කරන දේවල් පහසු වෙනවා. ඊට පස්සේ කරන කියන ඒවා පහසු වෙනවා. එහෙනම් අවසාන ප්‍රශ්නයක් අහන්න අවස්ථාව තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ එතන මේ පොඩ්ඩක් මම පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්සේ දැන් අපි පින් අනුමෝදන් කිරීම කියවම ස්වාමීන් වහන්සේ දැන් ඒක අපේ ඒ අපි ඒ සිතවිල්ල ඇති කරගන්නකොට මෙහෙම දානයක් කරා හරි මොකක් හරි ඒ කරපු පුණ්‍යක් ක්‍රියාව අපේ හිතේ ඇති වෙන කුසල් සහගත සිතවිල්ල. ඒ කියන්නේ මෙත්තා කරුණ මුදිතා උපේක්ෂා යන පැත්තට අදාළ මේ සිතවිලි ඇති වෙනවා. එතකොට අනිත් පැත්තේ කෙන අනුමෝදන් වීම කියන එක එයාගේ පැත්තෙන් සිදුවිය යුතු කාරණාවක්. එතකොට ස්වාමීන් වහන්සේ එතන අපි අනුමෝදන් කරනවා කියලා 아무තු දෙයක් කරන්න ඕනේද දැන් මෙහෙම මේ අයට දෙන්න ඕනේ මේ අයට දෙන්න ඕනේ කියලා හිතන එකේ වැදගත්කම ගැන පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ එතන පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් දැන් එහෙම කරන්න දැන් මං ඒක කොහොමද ඒක කරන්නේ දැන් අපි මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් වේවා කිව්වොත් ඒගොල්ලොන්ට ඒක ඇහුනොත් ඒගොල්ලොන්ට අනුමෝදන් වීමේ හැකියාවක් උපදිනවා නැත්නම් මට කියන මෛත්‍රී සහගත උපේක්ෂා සිතවිල්ල වැඩිවෙන්න පුළුවන් ඒ ඒ මං කරන ප්‍රකාශයෙන් එකැන වෙලා මගේ මනස එතකොට මෙම කරණාව කිරීමේ වැදගත්යම මගේ පැත්තෙන්ද තියෙන්නේ නැත්නම් සාමෙන්ස අනිත් පැත්තෙන්ද කියන එක දෙපැත්තෙම තියෙනවානේ තමන්ගේ පැත්තෙන් දැන් ඒකයි අ දසපුණ්‍ය ක්‍රියාවලට පින් දීම කියන එකත් දසපුණ්‍ය ක්‍රියාවක් වෙනවා පින් දීම දසපුණ්‍ය ක්‍රියාවක් පිනක් පින් කරන විදිහක් කියනවා පින් දෙන එක පින් පින් කරන විදියක් වෙනවා පින් දෙන එක. ඒතකොට පින් දෙනවා කියලා අපි මොකද කරන්නේ? ආය මෛත්‍රී සාගත මේ පැහැදුණු හිතකින් සතුටු හිතකින් යුතුව මේක මේ පිනා මෙයාට වේවා, එයා සැපවත් වේවා. ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ. මේ පින ඥාතීන්ට වේවා, ඒ අය සැපවත් වේවා කියලා අපි මේ අර මෛත්‍රියක් හිතන්නේ. මෛත්‍රියත් එක මුදිතාවක් තියෙනවා. අන්න එහෙම කරනවා. එතකොට ඒ කුසල් සිතට අනුව තමන්ගේට විපාකයක් රැස් වෙනවා. ඒ පිනට අනුව ඒ වේ මානසිකත්වයට අනුව ඒ කුසල් සිතට අනුව තමන්ගේ හිතේ ආයෙ පිනක් රැස් වෙනවා. පිනක් රැස් ඒක තමන්ට තියෙන එකක්. ඊට පස්සේ අරක එහෙම අපි වචනයෙන් කියනකොට ඒක ඇහෙන පිරිසක් ඉන්නවා. ඇහිලා අනුමෝදන් වෙන පිරිසක් ඉන්නවා. එතනත් බුදුරජාණන් වහන්සේ කියන්නේ හැම වෙලාවෙම හිස් වෙන්නේ නැහැ කියනවා. සිද්ධිය තියෙන ඔගේ වටිනාකම තියෙන්නේ ආන් එතන. ඒක නිකන් කවුරුත් අපිට නිකන් හිතුණාට අපි පේන්නේ නැති හින්දා කවුරුත් ඔය ඉතින් අනුමෝදන් වෙන්නේ නැති වෙයි කියලා එහෙම නැහැ කියනවා. අනිවාර්යයෙන්ම අනුමෝදන් වෙන්න ඉන්නවමයි කියනවා. අපි හිතන කෙනා වෙන්න පුළුවන්, කලින් ජීවිතයක කෙනෙක් වෙන්න පුළුවන්, වෙන කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන්. අනුමෝදන් වෙන්න කෙනෙක් ඉන්නවමයි කියනවා. එතකොට බලන්නකොද අපි එයාව සිහිපත් කරන්නේ නැති වුණාටත් වෙන කෙනෙක්ට ඇවිල්ලා අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙමයි සර්. නේ? වෙන කෙනෙක්ට ඒක එතකොට එයා එයා ભેදෙකුත් තියෙනවා මිත්‍යා දෘෂ්ටික සම්මා දෘෂ්ටික කියලා. එහෙම නෑ. එයා එනවා. ඒ අනුමෝදන් වෙන්න එනවා කියලා කියන්නේම මේ කරන එයා පින්න අනුමෝදන් වීමෙන් ඒ කරන පිනේ විපාකයක් තියෙනවා කියලා දකින හින්දානේ එන්නේ. එපමණකින් මෙයාගේ යම් සම්මාදිට්ඨියක් තියෙනවානේ. සම්මා දෘෂ්ටි කියන්නේ ඕවා පරාසනේ කුසල අකුසල තියෙන පරාසනේ එතකොට එයාගේ මේ කරන හොඳ දේ විපාකයක් තියෙනවා මේකෙන් මට සැපයක් අත් වෙනවා කියලා දකිනකොට හේතුවකට ඵලයක් දකිනවා එයා ඒ හින්දා එයා එන්නේ අපි බලාපොරොත්තු නොවන කෙනා ඒ හින්දා ඒ පැත්තත් සැපවත් වෙනවා ඒ හින්දා දෙපැත්තකින්ම සැපවත් වීමක් වෙනවා පින් පින් දීම කියන එක පින් අනුමෝදන් කිරීම කියලා එකක් කරන්න බෑ. පින් අනුමෝදන් කිරීම කිව්වහම ඒක අපේ පැත්තට අපේ පැත්තටනේ කතෘ වෙන්නේ. එහෙම එකක් නෑ ඒක. අපිට පුළුවන් පින් දීම කියන එක විතරයි. පින් අනුමෝදන් වීම කියන එක වෙනම කතෘ කෙනෙක් වෙන පැත්තකින් කර යුතු දෙයක්. ඒ පැත්තේ. හරි නේද සංජීව? හරි නේද එහෙනම් ගැටලු ඉවරයි. අවසරයි ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ දැන් අපි සමහර වෙලාවට දැන් පින්කමක් කරනවා මොන හරි කියලා දැන් අපි සල්ලි වෙන්න පුළුවන් වෙන දෙයක් වෙන්න පුළුවන් අපි ඒක ගැන හොඳ චේතනාවෙන් ඒකට දෙනවා දැන් කියන්නේ අපේ පැත්තෙන් එතකොට ඒක සම්පූර්ණයි වගේ. හැබැයි සමහර විට අදාළ කෙනා ඒක දැන් ඒදී කරේ නැත්තං එක එයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට හරි එහෙම තියාගත්තහම එතකොට ස්වාමීන් වහන්සේ ඒකේ කොහොමද ඒක මේ සිද්ධ වෙන්නේ ඒ පින ඒ විදිහට රැස් වුණාද නැද්ද මොකද වුනේ කියලා ඔව් ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් ගොඩක් අය මේ දැන් ඔය දෙන්න ගියපුවහමත් කියනානේ මේ දැන් මොන හරි දෙයක් යනකොට ඕක කරන්නේ නෑ අපිට වැඩක් නෑ හින්දා අපි දෙන්නේ නෑ එහෙම කියලා නොදෙන අවස්ථාවක් තියෙනවා එහෙම දැන් මේ ඒ වගේ තියෙනවා ඉතින් ඒක පොඩක් දැනගන්න සවනස් ඒක මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. ඒකේ පැති දෙකකින් යනව නේද? ඒ කියන්නේ ඒකේ අපේ පැත්තෙන් අර ඔකේ අර දාන විපාක දෙපැත්තකින් සකස් වෙනවනේ. දාන විපාක එක පැත්තක් තමයි අපේ පැත්තේ මානසිකත්වයේ උපදින සැහැල්ලුව සතුට ඒකත් එක්කලා අපේ පැත්තේ විපාකයේ ප්‍රබල වීමක් තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් අපි හිතන්නක උදාහරණයකට විහාරයක් හදන්න කියලා ඉවරලා මුදල් එකතු කරනවා කියලා හිතන්නකෝ. එතකොට අපි අපි ඒකට මුදල් දුන්නොත් එහෙම ඒ විහාරයක් හදනවා කියලා අපිත් අනුමෝදන් වෙලා අපි පුළුවන් විදිහට උදව් කරා කියලා හිතන්නකෝ. ඒකෙන් විහාරය හැදුවේ නැහැ කියලා හිතන්නකෝ. හැදුවේ නැතුව එයා දසා කෑව හරි ඒක තනිකර හොර හොරමැර දෙයක් වුණා කියලා හිතන්නකෝ. අපේ පැත්තෙන් අපි ඒක හින්දා උසාසිත පහල කරලා රැකස් සකස් කරපු පිනක් තියනවා චේතනාත්මකව ඒක අපේ පැත්තෙන් දාන පිරිසුදු වෙනවා. අපේ පැත්තේ දාන පිළිතුරම කියන්නේ අපේ පැත්තෙන් ඒ පින රැස් වෙනවා. ඊට පස්සේ හැබැයි ඒකේ අර අනිත් පැත්තට එහෙම යහපතක් උනේ නැති වෙනවනේ. එහෙමයි සර්. අනිත් පැත්තට එහෙම යහපතක් උනේ නැති වෙනවා. එතකොට ඒ පැත්තේ ඒ පැත්තට වෙන්න ඒ යහපතක් උන් නැති හින්දා ඒ පැත්තෙන් වෙන්න තිබ්බ ප්‍රබලතාවයක් නැති වුණා වෙනවා. මොකුත්ම හිස් ඒක ඒක දුන්න දාන හිස් නෑ. වෙන කෙනෙක් අපි රැවටලා එහෙම දෙයකට දුන්න දානෙත් හිස් නෑ අපේ පැත්තෙන් පිනක් රැස් වෙනවා අපේ චේතනාත්මක මත හිතේ කුසල්සිත පහළ කිරීම මත මෛත්‍රී සාගත මුදිතා ආදී ඒ කරුණු මත මෙතන පිනක් රැස් වෙනවා හැබැයි අනිත් පැත්තෙන් ඒක ප්‍රබල වුන්නේ අනිත් පැත්තෙන් ඒකෙන් යහපතක් වුන්නේ ඒ හින්දා ඒ අනිත් පැත්තෙන් විපාකේ දුර්වල වෙනවා එතකොට පැහැදිලිද එතකොට අර අපි දැන් ගත්තා ඔකේ දෙපැත්තක් ගද්දී ධර්මයේ අර අපි කරුණු අනුව පැහැදිලි කරපුවාම කටියට පේන්නේ නැති මේ අපේ පැත්තේ විපාකයට වඩා අනිත් පැත්තේ විපාකයෙන් තමයි ප්‍රබල වෙන්නේ ලබන පැත්තේ ලබන පැත්තේ පිරිසුදුභාවය අනුව තමයි විපාකෙ ප්‍රබල වෙන්නේ දෙන පැත්තකට වඩා. එතකොට ඒක ඒ හින්දා එහෙම දෙයකට හරියට යෙද වෙනවද නැද්ද කියලා හොයලා බලලම දෙන එක වටිනවා. එහෙමයි සර්. ඇයි නැත්තම් අපරාධයකනේ. මොකද ලබන පැත්තේ පැත්තට අනුව තමයි විපාකේ ගොඩක් ප්‍රබලවීම වෙන්නේ ඒ ඒ පැත්තටම. ඒ කියන්නේ ඒකෙන් කොයිතරම් ඇත්තටම යහපතක් සිද්ධ වුණාද? කුසලය පැත්තට ලෝකේ යහපත පැත්තට ඒ කරපු දෙයි කොච්චර යහපතක් වුණාද කියන එක මත ඒක තීරණය වෙනවා. එහෙමයි සර්. ඔව්. ඒ හින්දා එහෙම වෙන්නේ නැත්තම් තනිකර වෙන්නේ නැහැ කියලා සැකයක් තියෙනවා නම් ඒකයි බුදුරණන්සේ විමසා දන් දෙන්න කියලා විචය දානන් දාතබ්බන් කියන කාරණාව කියන්නේ. මේ මොකෝ යත්ත දෙන්නම් මහප්පලම්. ඒ කියන්නේ විමසලා දන් දෙන්න කොතෙන්ට දුන්නාමද මහත්ඵල වෙන්නේ කියන එක බලන්න කියනවා. ඒක කියන්නේ ඒකයි. තමන්ගේ පැත්තෙම විතරක් නැතව තියෙනවනම් තමන් පැත්ත ගැන හිතලා ඕන් දෙයක් වෙන්න කියලා අපිට වැඩක් නැහැ කියලා මිනිස්සු හිතනවා කියන්නේ ඒකත් ක්‍රමය නෙමෙයි. මේ බුද්ධ ශාසනය. හැබැයි ඔව් ඒත් ඒකනික අපි ඕන මොඩේට අපි ඊට පස්සේ රැවටෙනවා නේද? ඒ විදිහට කිව්වොත් එහෙම. එහෙස එහෙස. ඕන ගේට ඇන්දලා අර අර මෝඩ බෞද්ධ කෙනෙක් වෙනවා. බුද්ධ ශාසනයේ බුදුරණාහි කාලේ ධර්මාබෝධ කරපුවාගේ විශේෂයෙන් ඒ වගේ මානසික මට්ටමවලට මෝඩ බෞද්ධයෝ නෑ. ඒකේ. එහෙම මෝඩ බෞද්ධයෝ නෑ. මං හිතනවා ඔය වගේ තමයි අපිට ඒක අර්ථ ගන්න වෙන්නේ. එහෙමයි. නේද? ඔව්. හරි නේද? සමුණ හරි අහන්න තියෙනද කාට හරි? හොඳයි එහෙනම් එහෙනම් මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම දානය කියන කාරණාව ජීවිතයට පමුණවාගෙන ජීවිතයේ සුවපත් භාවයට පත් කර ගැනීම පිණිසම හේතුපකාර වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම පෙරවන් සම්මත. උල්ලබේන මයාලත්තම් බුද්ධ පුත්තන් නමාමහ සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටිය සද්ධා සීල දයාවා සම්බදන් සක්කනමා සාදු සාදු සාදු